නැයි එහෙමනම් සීලුම දෙනා ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරයක් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ භික්කවේ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගා පරිපූරෙන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද මේ සාර වැඩපිළිවෙලක් ආරම්භ කරලා දවසක් නිමාවටපත් වෙන අවස්ථාවේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොටාශයක් සිහිපත් කරගෙන අපේ ඒ අද්දකීම් සම්භාරයේට මූල ධර්ම කොටසකුත් කිට්ටු කරගන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල නැත්තම් මේ දවස් 10ක් පුරා පවත්වන්න බලාපොරොත්තු වෙන මේ භාවනා වැඩමුළුව සම්බන්ධයෙන් මේ සියලු දෙනාගේ බෞසුත භාවයටත් භාවනා කටයුතු වලට ආධාර උපකාරයක් පිණිසත් බොජ්ජංග ධර්ම හත සංග්‍රහ කළොත් දේශනා කරොත් හොඳයි කියලයි මම කල්පනා කරේ. ඒකට තවත් කරුණු කිහිපයකුත් තියෙනවා. කොහොම නමුත් පසුගිය ආනාපාන සති සූත්‍රයේ මුල් කරගෙන මෙල්බන් වල පිරිසත් එක්ක කරගෙන ගිය ධර්මදේශනා මාලාවෙත් අපි ආරම්භයක් ලබලා තිබුණු මේ සතිපට්ඨාන ධර්ම වලට ඒක නිමාවක් කරගන්න බැරි වෙලා තිබුණා. ඉතින් ඒකත් එක හේතුවක් වුණා. සමහර ඇත්තෝ ඉන්නවා මේකේ ඉස්සල්ලාම වගේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙන ඇත්තෝ ඒ අත්ංගේ දැන ගැනීම පිණිස බොජ්ජංග ධර්ම කියන මාතෘකාවයි අද මුළු පුරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ බොජ්ජංග ධර්ම පිළිබඳව මූලික එක එකක් විස්තර කරන්න කලින් පොදු මාතෘකාව බොජ්ජංග කියන පදේ අරගත්තොත් හුඟ දෙනෙක් පෞත්‍යෝ දන්න කාරණාවක් තමයි බොජ්ජංග ධර්ම හතක් තියෙනවා බොජ්ජංග සූත්‍ර තියෙනවා ඒ හතටම පොදුවේ පාවිච්චි වචනේ තමයි බොජ්ජංග කියන එක මේ බොජ්ජංග කියලා කියන්නේ එක සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ආයුධ කට්ටලයක් වගේ එකක් සම්පූර්ණ මේ පිරිච්ච කට්ටලයක් මේ වගේ කටල රාශියක් එකතු කරලා තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එකත් හැදිලා තියෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම අතර බොජ්ජංග ධර්ම බොජ්ජංග ධර්මත් එක කටලයක්. ඒ නිසා භාවනා කරන ඇත්තෝ විශේෂයෙන්ම සතිපට්ඨාන වඩන ඇත්තෝ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම අවබෝධ කරගෙන තියෙනවා නම් හොඳයි. නමුත් ඒක විශාල මාතෘකාවක්. විශාල ශේස්ත්‍රයක් මේකෙන් ආවරණය කරන්න සිද්ධ වෙනවා. ඒ සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම වලින් එක අංශයක් තමයි බොජ්ජංග කියලා සඳහන් කරන්නේ. ඒක හැදිලා තියෙන්නේ බෝධි අංග කියන පද දෙක එකතු වෙලා කියලායි නිරුත්ති විග්‍රහයේදී දක්වලා තියෙන්නේ. මේ බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට නැත්නම් අවබෝධ කිරීමට කටයුතු කරන්න නැත්නම් අවබෝධ කළ තැනැත්තා. අංග කියලා කියන්නේ අන්න එවැනි කෙනාට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික එහෙම නැත්නම් එයාකට ඕන කරන හේතු සාධක ධර්ම කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ වෙනකොටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි හිතුවොත් දැන් අවබෝධ කරන්න කටයුතු කරනවා නම් ඒ ඇත්තෝ ළඟ තිබිය යුතු මේ අංගෝපාංග වශයෙන් තමයි බෝධ්‍යංග පෙන්ලා දීලා තියෙන්නේ. එයිනුත් ඒ බෝධි කියන පදයේ සඳහන් වෙන අවබෝධය නැත්නම් ඒ දැනුම මෙතනදී විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් ගත්තහම විශේෂයෙන් භාවනා කරන යෝගාවචරයන් වශයෙන් ගත්තහම චතුරාර්ය සත්‍ය අවබෝධයමයි මෙතන සඳහන් කරන්නේ. ඇයි එහෙම කියන්න නැත්නම් එහෙම නිර්වචනය කරන්න හේතුව බුද්ධ ආගම කියන එක අද අවුරුදු 2550ක් ඉතිහාසගත මේ පැරණි ගතියක් තියෙනවා. ඔය පැරණි ඉතිහාසයක් ඇති බුද්ධ ආගම තුල 100ට වැඩි ගාණක් චතුරාර්ය සත්‍යයේ වොජ්ජංග ධර්ම සෑම දෙයක්ම ඉගෙනගෙන තියෙන පොතේ. එනතම් ගුරුවරුන්ගෙන් අහලා. එහෙම නැත්නම් චින්තාමේ වශයෙන්. මේ එකකටවත් සරුවච්චන් වහන්සේ බෝධි කියන ಪದයේ උත්තමාර්ථයට සම කරන්නේ නැහැ. බෝධි කියලා කියන අවබෝධ කිරීම කියන අදහසින් දැන ගැනීම කියන අදහසින් සරුවච්චන් වහන්සේගේ මූල අදහස සඳහන් වෙන්නේ Taman යෙදිලා සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිමමයි. එහෙම නැතුව මේ බෝධ්‍යංග වශයෙන් සඳහන් වෙන අවබෝධය චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම කටපාඩමින් අහලා එහෙම නැත්නම් භණත සම්බන්ධ කරලා අහලා එහෙම නැත්නම් හිතලා දාර්ශනික විෂයක් වශයෙන් එහෙම නැත්නම් අන්වේ ඥාන අනුව තර්ක ඥාන අනුව කල්පනා කරලා ගන්න එකක් නෙවෙයි. එහෙම කල්පනා කිරීමත් අවශ්‍යයි. නමුත් ඒක නෙවෙයි මෙතන මේ පරමාර්ථ වශයෙන් සඳහන් කරන්නේ. මෙතන සඳහන් කරන්නේ තමන් මේ වැඩේට බැහැලා ඒකට හිත යොදලා තමන්ගේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන එකයි. ඒ නිසා බොජ්ජංග කියන පදය උත්තමාර්ථයෙන් කටයුතු කරන පිරිසකටයි මේ අද බණ කියන්නේ. එහෙම නැත්නම් අපි මේ කටයුතු කරන ගමනුයි මේ බණ අහන්නේ කියලා ගත්තාම ඒක බොහොම හිත් වදින ගතියක් තියෙනවා. මොකද මේ වෙනකොට මෙවැනි පිරිසක් කීප අවස්ථාවක අහලා ඇති මේ බෝධි කියන පදේ වටිනාකම, බොජ්ජංග කියන පදේ වටිනාකම, චතුරාර්ය සත්‍ය කියන වටිනාකම. නමුත් කවදාකවත් මේ භාවනාවකට බැහැලා භාවනා කරනකොට වැටහීමත් එක්ක බලනකොට බොහෝම දුරස්ත දෙයක්. අවබෝධය ඊට වඩා හුඟක් වෙනස්. ප්‍රායෝගික අවබෝධය හුඟක් වෙනස්. ඒ නිසා බොජ්ජංග කියන පදේ චතුරාර්ය සත්‍ය කියන්නේ පොතේ සඳහන් වෙන එක නෙවෙයි. පොතේ සඳහන් වෙන එකට එහා ගිය අත්දැකීමෙන් සාක්ෂාත් කරගත යුතු ධර්මයක් කියන එක හොඳට යෝගාවචරය විශේෂයෙන්ම හිතේ තැම්පත් කරගන්න ඕන. ඒ නිසා යම් යෝගාවචරයක හිතනවා නම් අපි බොජ්ජංග ධර්ම ගැන අසලා නැතය අපිට චතුරාර්ය සත්‍ය කටපාඩමින් කියන්න බැරිය අපිට සතර සතිපට්ඨානයේ සූත්‍රේ කටපාඩම් නැතිය කියලා ඒක කිසිසේත්ම මේ යෝගාවචර ජීවිතයට අදාළ නැහැ. කිසිසේත් නොදැන හිටියත් තමන් මේ මත්තර ධර්ම කොටාශේටි දේශනාදී විස්තර කරන්න වෙන විදිහට සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් වඩනවනම් උත්කෘෂ්ඨ මට්ටමේ අර විදියට පොතේ දැනුම ඇති ඇත්තනොත් එහාගේ දැනුමක් තමන් බලා ලබන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක තමන් තමන්ටම නම්බුවක් කරගෙන තමන් තමන්ටම ගෞරවය කරන කටයුතු කළොත් පමණයි ඒ උත්තමාර්ථයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අද ලෝකෙ මහා විකෘත ස්වරූපයක් තියෙනවා. අර පොත ඉස්සර කරගත්ත මත ඉස්සර කරගත්ත පිරිසක් වනසනවා මේ ශාසනය. ඉතින් ඒකට අපිට මොනවක් කරන්න දෙයක් නැහැ. මොකද අපිට ලැබිලා තියෙන්නේ ਬਾගෙට කැලසිච්ච සාසනයක්. ඒ නිසා අපිට ඒක නැගිටවන්න තිරියම් කරන්න ආච්චම්ම කෙනෙක් මනමාලියක් කරන්න අපට බෑ. අපිට පුළුවන් වෙන්නේ මේ තුලින් අපේ ශක්තියෙන් මේ කියන බොජ්ජංග ධර්ම මේ සතිය ධම්මවිචය ආදි වශයෙන් අපිට කරන්න පුළුවන් ශක්තියෙන් අප කරා එනකොට පැමිණිච්ච බුද්ධ ශාසනේ අප කරා එනකොට අපාතටපත් වෙච්ච මේ චතුරාර්ය සත්‍ය කොයි තාක් දුරට සාක්ෂාත් කර ගන්නවද කියන එකටයි අපි මේ හිතේ දාන්න හදන්නේ. එහෙම නැත්නම් මේ බොජ්ජංග ධර්ම පිළිබඳව විශ්වවිද්‍යාලයක නැත්නම් මේ උපච්ඡාත්තුපාදී කියලා දේශන පවත්වනවා එහෙම නෙවෙයි. ඒක හොඳටම මුලින් අපි පැහැදිලි කරගත්තොත් ඇයි අපි මේ චිත්තක්ෂණයක්වත් මේකට ගත කරන්නේ? ඇයි මේ පිරිස විතරක් මෙතෙන් එකතු වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. මේක අපිම තේරුම් ගත්තේ නැත්නම් වෙන කාටවත් ඒකම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දිව්‍යවරු බ්‍රහ්මවරු නම් ඕක තේරුම් ගනි. මොකද ඒ ඇත්තෝ මේිට වැඩි දීර්ඝ ඉතිහාස දැකලා මේ දේවල් වල පරිවර්තන පෙරලි දැකලා තියෙන නිසා. ඒ නිසා බොජ්ජංග කියන පදේදී මේ බෝධිය කියලා කියන්නේ අවබෝධය හොඳට තේරුම් අරගන්න ඕනේ ප්‍රත්‍යක්ෂය මුල් කරගත්ත. එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීම මුල් කරගත්ත දෙයකටයි මෙතන සඳහන් කරන්නේ. අන්නේ වැනි බොජ්ජංග ධර්ම හතක් සත්ත බොජ්ජංග වශයෙන් සරුවච්චන් ආංශිකේ දේශනාවල විවිධ තැන්වල සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන කට්ටලේ තමයි අපි අර මුලින් මතක් කරගත්තේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කිය. විශේෂයෙන්ම මේ පින්වතුන් පොතපත කියවන වෙලාවක් යෙදෙනවනම් නැත්නම් දැනටමත් පොත්පත් කියව නැත්තු ඉන්නවනම් ওই විශේෂයෙන්ම මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරනකොට සරුවච්චන් වහන්සේ විසින් ඒ පන්තාලික් වසක් පුරා කරන ලද බුද්ධ කෘත්‍යය නිම කරන වෙලාවේදී නැත්නම් බුද්ධ කෘත්‍යයේ අවසානයේට ලං වෙන වෙලාවේදී උන්වහන්සේගේ දේශනාව පිඩු කරමින් පිඩු කරමින් මහා සංඝරත්නයේ හිත් කාවද්දන්ට උත්සාහ කරන වෙලාවේදී බොහෝ විට සත්‍ය මේ මහපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන එකක් තමයි සීල සීලං බික්කවේ පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා කියලා මහණෙනි සීලය මේ උඹලා රකින්න සීලය සමාධියට දුඩු දිය යුතුයි එතකොටයි මේක මහත්ඵල මහානිසංස වෙන්නේ නැත්නම් සීලය රැක්කා කියලා වෙන නම්බුවක් වෙන ආඩම්බරයක් වෙන ආඩහැරයකට නෙවෙයි. ඒ සමාධිය ප්‍රඥාවට තුඩු දිය යුතුයි. එතකොටයි මේ ප්‍රඥාව මහත්ඵල මහානිසංස වෙන්නේ. නැත්නම් 이르දිබල ප්‍රාත්‍යාරේ පාණ්ඩවක්වත් දිබ්බ චක්කෝ දිබ්බ සෝත ලබාගෙන අන්ධාර පාණ්ඩ නෙවෙයි. අන්න ওই විදිහට වාක්‍ය ප්‍රකාශ කරන සරුවචන් වහන්සේ ඊගාවට අන්න එවැනි ආකාරයෙන් සීලය මහා මේ අදි සීලයක් බවට පත්කරන චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් බවට පත්කරන ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් බවට පත්කරන මොකද්ද දේශනා කරන්නේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සත්‍විශෝධි පාක්ෂික ධර්ම පිළිබඳවත් කෙටි මතක් කිරීමක් කරනවා නම් ඉස්සල්ලාම් පටන් ගන්න සතර සතිපට්ඨානයි. ඊගාට සතර සම්මා ප්‍රධාන වීය. ඊගාවට සතර 이르දිපාද. ඊගාට පංච බල, පංච ඉන්ද්‍රිය. ඊගාවට සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔන්න ඔය 37 තමයි ප්‍රායෝගික වශයෙන් අපේ ගමන් මල්ලේ තිබිය යුතු අඩුම කඩම ටික. අන්නේ අඩුම කඩම වලින් අද මේ අපි ආරම්භයේ ප්‍රාරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික සම්බන්ධව මේ මේ සත්ත බොජ්ජංග ධර්ම සම්බන්ධව සත්ත බොජ්ජංග ධර්ම පිළිබඳවල තියෙන බොජ්ජංග කියන පදේ මේ විදිහට අපි තේරුම් ගත්තට පස්සේ අපිට එමීට බැස ගන්න පුළුවන් ඒ බොජ්ජංග ධර්ම හත 1 2 3 4 5 6 වශයෙන් ඉස්ලාම සඳහන් වෙන්නේ සති සම්බොජ්ජංගය සති සම්බොජ්ජංගය පිළිබඳව අර බොජ්ජංග කියන පදේ එහෙමමයි ඒකට සති කියන චෛතසිකය මුලට එන එකයි වෙන්නේ. බෝධි අංගයක් වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ කටයුත්තේදී තිබිය යුතු අඩුම කඩම හේතු සාධකයක් වශයෙන් සතිය යෙදුනට පස්සේ නැත්නම් සති සම්පොච්චංගයේ වශයෙන් යෙදුනට පස්සේ කොහොමද ඒක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියන එකයි මෙතෙන්දි තේරුම් ගන්න තියෙන්නේ. මේකෙදී ආනාපාන සති සූත්‍රයේමත් සඳහන් වෙනවා. එහෙම නැත්නම් සංයුත්තනිකායේ වෙනමම තියෙනවා බොජ්ජංග සංයුත්තේ කියලා එකක් බොහෝම විස්තර සහිතයි. වෙන විදිහට කියනවා මේ බොජ්ජංග කියන පදේ ශාසනයේ ගා ප්‍රචලිතව භාවිත වෙච්ච භාවිතා වෙන බොහෝ තැන්වල සඳහන් වෙන පදයක්. ඒ වගේම අපිට යම් යම් සාධක යම් යම් මේ සතිය අපි මේ වඩන සතිය බොජ්ජංග ස්වරූපේට නැත්නම් බොජ්ජංග මට්ටමට උසස් කරගන්න දියුණු පවුණු කරගන්නට අවශ්‍ය කරන මේ ඉඟි අවශ්‍ය කරන උදව් උපකාර ලබා ගන්න පුළුවන්. ඒකෙදී ඒ සති සම්බොජ්ජංගය පිළිබඳව ඔය සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ කාය සූත්‍රයේදී ਸਰුවචනාන්තේ එක ආසන්න කාරණාවක් පෙන්නනවා. ඒකදී උපමාවක් වශයෙන් ਸਰුවචනාන්තේ මුලින් සඳහන් කරනවා මහණෙනි මේ කය පැවැත්වීම සඳහා කයට ආහාර අවශ්‍යයි. ඒ ආහාර පදනම් කරගෙන තමයි ආහාර නිස්සරය කරගෙන තමයි මේ කයක් පවතින්නේ. ආහාර නැති වුණොත් කය මේ මිලාන වෙනවා, ක්ලාන්ත වෙනවා, ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ වගේම තමයි බොජ්ජංග ධර්මත් වැඩෙන්නේ ඒකට අදාළ ආහාර ලැබුණොත් විතරයි. ඒක සඳහා ආහාර මොනවද කියන සරුවච්චන් ආංශයෙන් ප්‍රශ්නයක් අහලා උන්වහන්සේ දෙන උත්තරේ තමයි සති සම්බොජ්ජං කට්ඨානීය ධම්ම කියලා ඔන්න පදයක් උගන්වනවා. සති සම්බොජ්ජංගේ ස්ථාවර කර ගැනීමට අවශ්‍ය ධර්ම තේරුම් ගන්න ඕනේ. ඒ විදිහේ යෝනිසෝමනස්කාරය කියන නුවණින් මෙනෙහි කිරීම තියෙන්න ඕන. එතකොට අපිට සිද්ධ වෙනවා මේ වාගේ ඒ සඳහාම සතිය පිහිටවීම සඳහාම විපස්සනා සමත භාවනා සඳහාම අපකප වෙච්ච පිරිසක් වශයෙන් සති සම්බොජ්ජංගය දියුණු පවුණු කරගන්න කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත සඳහා මේ සරුවච්චන් වහන්සේ විසින් ඒකායන හේතු වශයෙන් පෙන්නපු සති සම්බොජ්ජංගට්ඨානීය ධම්ම කියන එක අපි ඉස්සරහට ගන්න. සති සම්බොජ්ජංගට්ඨානීය ධම්ම කියලා කියන්නේ ඒ සති සම්බොජ්ජංගය ස්ථාවර කරන, පළපදියම් කරන ධර්ම කියන එකයි. ඉතින් අපි දන්නවා ඒ සුරාමේරේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කියන පදේ ශික්ෂාපද්වල පමාදට්ඨාන ධර්මත් අපි දන්නවා. ප්‍රමාද ස්ථාන ප්‍රමාදයට හේතු වෙන ප්‍රමාදයට තුරු දෙන දෙයක් විදියට සරුවචනාන්දේ සුරාමේරේ පෙන්ලා තිනවා. රහමෙර පාණිය මදයට ප්‍රමාදයට හේතු වෙනවා. මදයට ප්‍රමාදයේ ස්ථාවර කරනවා. අන්න ඒ වගේ තමයි සතිය ස්ථාවර කරන ධර්මයේ විදිහට පෙන්වන්නේ සති සම්බොජ්ජංග ဋ ාණීය ධර්ම. ඒ කියන්නේ මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. බර වචනේ බොහොම දිග පළලයි. උච්චාරණය කරන්න තමයි. ඉතින් ඒ නිසා අපි මේක තව ටිකක් විස්තර හොයන්න බැස්සොත් ඒ සඳහා අපි අටුවා පොතකට එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේලා දීලා තියෙන අර්ථකථනයකට පිරිසටත් දේශනා කරන කෙනාටත් පහසුව පිණිස මේක හතරකට කඩලා ක්‍රම හතරක් සති සම්බොජ්ජග්ගඨානීය ධම්ම කියන එක හතරට කඩලා පෙන්නනවා. උන්වහන්සේ සඳහන් කරේ දෙතිය. දේශකයන් වහන්සේලා ආචාර්යයන් වහන්සේලා සඳහන් කරනවා ඊ අර සති සම්බොජ්ජං ගට්ඨානීය ධම්ම කියන එකට ක්‍රම හතරක් වශයෙන් එක තමයි සති සම්පජඤ්ඤේ. ඒකත් එච්චර ලේසි වචනයක් නෙවෙයි. සති සම්පජඤ්ඤේ කිව්වත් එච්චර ලේසි වචනයක් නෙවෙයි. සති සම්පජඤ්ඤේ කියන එක අපි මෙහෙම විස්තර කරගන්නවා. ආනාපාන සතිය නැත්නම් ආස්වාස ප්‍රස්වාස කිරීමේදී අපි ඇතුළේන හුස්මක් පාසා පිට වෙන හුස්මක් පාසා සතියෙන් අනුගමනය කරනවා. සතිය වැඩි වීම පිණිසම ආස්වාස් ප්‍රසවාස කරනවා. අනික් වැඩ සේරම බහා තබනවා. ඇසීම, දැකීම, ගන්ධ සුවඳ බැලීම, රස පහස බැලීම, කතා කිරීම, හිතීම ආදී සේරම දේවල් බහා තබලා අපි සතිය අනුගමනය කරනවා. ඉතින් ඒකෙන් තමයි සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්න මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒවා පිළිබඳ වඩු ගන්න බණ අහලා දාන. ඒ සතිය ආනාපානයේ විශේෂ පවත්වීම පිළිබඳව උගන්වපු සරුවච්චන්හන්ස ඊගාවට සම්පජඤ්ඤ විශේෂයි මේ සතිය පවත්වන හැටි උගන්වනවා. සම්පජඤ්ඤ විශේෂය උගන්වන්නේ කොහොමද? හතර ඉරියව්වේදී හිටගෙන ඉන්නකොට ඉඳගෙන ওই පරියන්කයක ඉන්නකොට සක්මන් කරමින් ඇල වෙලා හාන්සි වෙලා ඉන්නකොට ආදී හතර ඉරියව්වේම සතිය පැවැත්වීම. පිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්‍යය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු කියලා අපි කර්ණිමිත සූත්‍රය හැමදාම කියවනවා. චිත්තං කියලා කියන්නේ හිතගෙන. චරං කියලා කියන්නේ ඇවිදිමින්. නිසින්න කියලා කියන්නේ හිඳගෙන. සයානෝවා කියලා කියන්නේ හාන්සි වෙලා. යාව තස්ස විගත මිද්දෝ යම් තාක් දැඩි නින්දේ නැතුව. එන හාන්සිලා හිටියත් තාම නින්ද ගිහලා නැහැ. අන්නේ සෑම තැනකදීම තිත්තං චරණීසිනවා සයානෝ යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය මෙන්න මේ සතිය අදිෂ්ඨාන කරන සතියෙන් යුක්ත වෙන්න එක තමයි මගේ ප්‍රධානම දේ ආන්නේ විදිහට මේ ඉඳගෙන ඉන්න වෙලාව විතරක් නෙවෙයි හිටගෙන ඉන්න වෙලාව විතරක් නෙවෙයි ඇල වෙලා ඉන්න වෙලාව විතරක් නෙවෙයි ගමන් කරන වෙලාව විතරක් නෙවෙයි කියලා හැම වෙලාවෙම සතිය පැවැත්වීම කියන්නේ හතර ඉරියව්වේ සතිය පැවැත්වීම. ඊගාට කරුවචනාංශේ පාදයක් එකතු කරන සම්පජඤ්ඤවල සතිය පැවැත්වීම. සම්පජඤ්ඤ කියලා කියන්නේ ඉදිරියට යෑමේදී ආපසු ඒමේදී. ඉදිරිය බැලීමේදී පැත්ත බැලීමේදී. ආදි වශයෙන් යන එනකොට කන බොනකොට ඇඳුම් පැළඳුම් අඳිනකොට නානකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට කතා කරනකොට නිස්සද්දව ඉන්නකොට සෑම තැනකදීම සෑම ඉරියව්වේම සතිය පැවැත්වීමට කියනවා සති සම්පජාඤ්ඤය කියලා. අර ප්‍රධාන හතර ඉරියව්වෙන් එහාට ගිය කුඩා අනු කුඩා ඉරියව්වලදී සතිය පැවැත්වීමට කියනවා සති සම්පජාඤ්ඤය. අපි මේක අද උදේ වගේ උපදේශපන්ති කරලා දෙනකොට කියන්නේ එදිනෙදා ජීවිතයේ සතිය පැවැත්වීම. ඉඳගෙන කරන එකම නෙවෙයි සක්මනීදි කරන එකම නෙවෙයි අනිකෝ සෑම කුඩා අණු කුඩා කටයුත්තකදී සතිය පැවැත්වීම. ඉතින් මේක තමයි අපේ මේ යෝගාවචර ජීවිතයයි අපි ගත කරන එදිනදා ජීවිතය අතර තියෙන ලොකු වෙනස. අපි එදිනදා ජීවිතයේදී මේ දහසක් උත් එකක් වැඩ කටයුතු කරන ප්‍රෝජනයක් සලකලා. ඔය ඉක්මනට කඩිමුඩිය දුවන්නේ ඒ වෙලාව යන ඉස්සලා එතනට යන්න ඕන නිසා. එහෙම නැත්නම් එක කටෙන් එකක් තියන අතෙන් එකක් තියන අනෙන් කටමුත් එක එකක් තියාගෙන වැඩ ගොඩක් කරන්නේ ඒ වැඩ සේරම කරන්න ඕනේ නිසා ඒකට ප්‍රයෝජනීය ඉස්සර වෙනවා මිස කරන වැඩේ නැවතිල්ල කරනවා අය සත්‍ය යුක්තව කරනවා අය නිස්සද්දව කරනවා අය කියන එක කරන්න බෑ අපි වට කියනවා මේ කාර්ය බහුල ජීවිතය කියලා ඒ වෙනුවට කරන වැඩේ කරන ඉරියව්වේ කරන සම්පජාඤ්ඤේ සතිය පැවැත්වීමට ගියාම ඒ පුද්ගල සම්පූර්ණ හික්මිච්චා සීලයකට බර වෙච්ච සමාධියකට බර වෙච්ච පුද්ගලෙක් බාටපත් වෙනවා. අපි කියන යෝගාවචරය කියලා. අන්න මේ සතිය සම්පජඤ්ඤ විශේෂ දක්වාම පතුරවනකොට මෙන්න මේක එක හේතුවක් වෙනවා සම්බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ වැඩේ. දැන් මේ සති සම්බොජ්ජංගේ කියන කොටයි සත්ත බොජ්ජංග ධර්ම කියන කොටයි මෙතන මේ සං කියලා උපසර්ග පදයක් මුලට එකතු වෙනවා. එකකින් අදහස් කරන්නේ හාත්පසින්ම කියන අදහස මිස මූලික අර්ථයේ වශයෙන් බැලුවා සම්බොජ්ජංගය කිව්වත් බොජ්ජංග කිව්වත් එකමයි. ඒතකොට සති සම්බොජ්ජංගය වැඩෙන්න නම් අපිට ওই දවසකට පැයක් දවසකට විනාඩි 10ක් 15ක් වගේ ඒක සඳහා ගත කරලා එච්චර ලොකු ගැම්මක් ගන්න බෑ කියන එකයි අපිට මේකෙන් තේරුම් ගන්න වෙන්නේ. ඒ දිනදා කරන දහසකුත් එකක් කටයුතු වලදී ඒ කටයුත්තේ ප්‍රයෝජනය 100 100ක් අමතක කරන්න බෑනේ. එදින්දා කටයුතු කරනකොට උණු යෝගාවචරයක් වශයෙන් මෙහි ඉන්නකොට නම් අපිට කැම ටික වෙලාවට ලැබෙනවා වතුර ටික හම්බ වෙනවා අනිකුත් ගුරු උපදේශ ලැබෙනවා භාවනා මේ සහලාව තියෙනවා ඉතින් ඒක නිසා අපට පුළුවන් සතිය පිහිටීම සඳහාම දවස ගත කරා. නමුත් එදිනදා කරනකොට ওই තරම්ම විවේකයක් අපට නැහැ. නමුත් මේ වගේ දවස් 2 3 4 5 7 ඉඳලා පුරුදු කරලා මේ වගේ පුරුදු කරපු දින ගාන සති ගණන් නැවත නැවත කරනකොට අපිට යම් කිසි දවසක් එයි. එදිනදා වැඩ කරනකොටත් නැවතිලි යෝගාවචරයක් වාගේ නිස්සද්දව සතියෙන් කටයුතු කරන්න. අන්න එතකොට අපිට කී හැකි අර ඉස්සෙල්ලාම යන්තමට හඳුනාගත්ත සතිය බොජ්ජංග මට්ටමට දැන් ඔන්න දියුණු වෙන්න හදනවා. ඒකට උපමාවක් විදිහට මෙහෙම කියන්න පුළුවන්. ඒ මොකද්ද? මෙහෙම පිළිසකට ඉස්ලාම් භාවනා උගන්වන්නට පටන් ගන්නකොට මේ පිළිසේ මේ පිළිසම කියන එකෙන් මම කියන්නේ මෙතනම නෙවෙයි. නමුත් එවැනි පිළිසකින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මේ ආනාපානේ පටන් ගන්නේ? කොහොමද ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන භාවනා පටන් ගන්න කියලා ඒක පටන් ගන්නම ආරම්භය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ගීදව ගීකවල වගකීම් භාර කටයුතු ඉන්නේ නැත්තඳ මොකද යැත්තුන්ට දන්නේ නැහැ මොකද්ද සතිපට්ඨානය කියන්නේ දන්නේ නැහැ මොකද්ද බොජ්ජංග වශයෙන් සතිපට්ඨානය වඩනවා කියන්නේ සතිය කියන්නේ ඉතින් ඒ නිසා කොහෙන්ද පටන් ගන්න කියලා ඉතින් ගුරුවරුත් හරියට පොඩි ළමයෙකුට අකුරු උගන්වනකොට වගේ ලේසි තැනකින් අල්ලලා දෙනවා දැන් අපේ සිංහල අකුරු ඔඩිය ගත්තොත් ආයන්න තමයි ඉස්සල්ලාම තියෙන නමුත් ඒක අකුරු කියවන දවසට විතරයි ඒක ගන්න සාමාන්‍යයෙන් අකුරු උගන්වනකොට වැලි ලෑල්ලේ ලියනකොට හරි ගල් ලෑල්ලේ ලියනකොට හරි නැත්නම් පොතක ලියනකොට රයන්නේ තමයි පටන් ගන්න. නැත්නම් ටයන්නේ පටන් අරගන්න. වම් අතර කරකවුව රයන්න. දකුණු අතර කරකවුව ටයන්න. ඕන ඔය දෙක දෙච්චම රට කියලා හැදෙනවා කියලා අර ලේසි අකුරකින් පටන් ගන්නවා වගේ ඒ සතිය නිවැරදිව ගන්න පුළුවන් ලේසි තැනකින් අල්ලලා දීලා කියනවා ඒ සඳහාම ඇස් දෙක වහගන්න. ඒ සඳහාම සද්දන තැනකට යන්න. ඒ සඳහාම කය හසුරවන්නේ නැතුව ඒක තැනක තැම්පත් වෙන්න. තැම්පත් වෙලා පේන, තේරෙන, ආශ්වාස ප්‍රශ්වාසයේ දිගේ හිත පවත්වන්න කියලා හරියට මේ පිටරටක ගිහිල්ලා නතර කරා වගේ අඟහරු ලෝකයට අරගෙන ගියා වගේ අමුතු තත්ත්වය අරසේ තමයි ඔන්න සතිය පුරුදු කරන්න පටන් ගන්නේ. නමුත් ටික ටික ටික ටික මේක බොජ්ජංග ධර්ම වලට යනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට අභියෝගයක් මතුවෙනවා. මේ භාවනා මධ්‍යස්ථානයේ විතරමද සතිය වඩන්න පුළුවන්. ඉඳගෙන විතරමද සතිය වඩන්න පුළුවන්. හුස්ම මත විතරමද සතිය වඩන්න පුළුවන් කියන ප්‍රශ්නේ එනවා. විශේෂයෙන් මේ කියන්නේ දක්ෂ යෝගාවචරය. ආර ලේෂිම තැනින් පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයා තේරුම් අරගන්නවා සමාහලට සක්මනෙත් පුළුවන්. කොහොම කියලා එදිනෙදා වැඩවලත් පුළුවන්. කියලා දවසක් එයි දක්ෂ යෝගාවචරෙක් නම් කොතනදීද බැරි කියන එක. කොතනදීද සත්‍ය වඩන්න බැරි. අන්න එදාට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ මෙයා දැන් ඔන්න බොජ්ජංග මට්ටමටපත් වෙලා. ඔය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒක පාරක් හොඳටම ලෙඩ වෙනවා. ලෙඩ වෙලෙවල බොහොම මේ වේදනාකාරී. ආනන්ද ස්වාමීන් වහන්සේ ලෙඩ බලන්න ගිහිල්ලා අහනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තියෙන ලෙඩේ බොහොම දුෂ්කරයි. බොහොම වේදනාකාරී. මොනොත් ඔබ වහන්සේගේ මූණෙන් පෙන්වන්නේ නැතුව මේක කොහොමද විඳ දාගන්නේ? කොහොමද ඔබ වහන්සේ මේ ලෙඩට මුණ දෙන්නේ? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ වේදනාව එනකොට හෝ එදිනෙදා කටයුතු වලදී මම හැම වෙලාවෙදීම සතර සතිපට්ඨානට දාලා තමයි බලන්නේ. මට එන කිසියම් හැඟීමක් කිසියම් මාන නාම ධර්මයක් හෝ රූප ධර්මයක් මේ සතර සතිපට්ඨානෙ තොර දෙයක් නැහැ. නිසා පුරුදු කරනද සතර සතිපට්ඨානෙ දැම්මට පස්සේ කොයි වේදනාවක් ඒකට යටයි. කොයි දුෂ්කරතාවයක් ඒකට යටයි. ඒ නිසා බොහොම සතියෙන් ගත කරනවා. අන්න ඒ කියන්නේ හොඳට මේ සතිය සම්පජඤ්ඤ මට්ටමට යනවයි කියලා කියන්නේ ඉදිරියදා වැඩවලදී සතිය පිහිටවන්න පුළුවන් කියලා කියන්නේ බොජ්ජංග මට්ටමට ඇලේක බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙලා බෝධිය දිහාවට අපි ගෙනියන බෝධිය දිහාවට නැඹුරු කරන ඒ දිහාවට නැමීසිතගත් ස්වරූපයකට පත් වෙනවා ඉස්සල්ලා හිතන්නේ ගෙවල් දොරවල් සතිය පිටවන්න පුළුවන්ද හොඳද කොතනින්ද පටන් අරගන්නේ හාමුදුරන්න බුලත් උරුල්ලක් දීලා වැඳලා කමටහන් ගන්න ඕන නේද ඌ ආවට ගියාට කරන්න පුළුවන් ආදි වශයෙන් අර නොකිරෙන වෙදකමට කෝඳුරු තෙල කල හතකුත් පතක් ඉල්ලනවා. ਉਹ වැඩේ පුරුදු වෙලාවට පස්සේ වැසිකිලි කැසිරි කරනකොට සතිය පිටවන්න පුළුවන්. ඒ නිසා නොකරන්න බැරි තැනක් නෑ. ආ මේ මට්ටමන තමයි ජීවිතය පරිවර්තනයක් ඇති වෙච්ච දවසට තමයි අපිට කියන්න පුළුවන් සම්පජඤ්ඤ මට්ටමේ සතිය පිටිය නැත්තම් සති සම්බොජ්ජංගයක් පාටපත් උනායි කියලා. මේක තමයි හොඳට අපි මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට මතක තියාගන්න ඕනේ. භාවනා මධ්‍යස්ථානයක ඉන්නකොට පරියන්කේදී ටික ටික සතිය පිටවන එක ඉතින් ආරම්භක යෝගාවචරයටත් මධ්‍යස්ථ කෙනාටත් දක්ෂ කෙනාටත් තින් සෑහෙන දුරට හරියන්ට ඉඩ තියෙනවා. ඒක හොඳ දෙයක් වටින දෙයක් තමයි. නමුත් ඊට වැඩිය වටිනවා මේ සක්මනේදී ඕක ටිකක් පුරුදු කරගත්තොත් එතකොට gedara දී දොර දෙවුනත් ඉඳ ගන්න වෙලාව නැතුණත් ජාම බේර ගන්න පුළුවන් වෙයි. ওই දෙක කරනකොට අපි දවසේ 14ක් පැය වෙන් කරාට තවද පැය 10ක් ඉතුරු වෙනවා කියලා හිතමු. නිින්දට පැය 4ක් දැම්මයි කියමු තව පැය 6ක් තියෙනවා. අන්නේ පැය 6ේදී එදිනෙදා වැඩ කරනකොට සම්පජඤ්ඤය සහිතව, ඒ කියන්නේ ඉරියාපත මාරු වීම සහිතව සතිය පිහිටුවා ගත්තොත් ඒ ටික තමයි අපි gedara ගෙනියන්නේ. ඒක gedara ගෙනිච්චට පස්සේ අනිකුත් වැඩ අතරමැදත් ඒක යොදා ගන්න පුළුවන් ශක්තිය තියෙන නිසා අන්නේ ඒක පුංචි කළ සලකන්න නරකයි. අපි මේ ශාලාවෙන් එළියට ආවට පස්සේ හැඟුම් උදාහරින්ට නරකයි. සක්මන් නොකරන වෙලාවේ යනිකන් මේ යන යන වෙලාවේ ඇවිදින වෙලාවේ දැන් සක්මන් කරන වෙලාව නෙවෙයි ඒ නිසා මේ වෙලාවේදී අපි ආවට ගියාට අසතියෙන් කටයුතු කරන්න කරන්න කමක් නැහැ කියලා හිත හැල්ලු කරන්නේ නැතුව වැඩ කරන එක තමයි සම්පජාඤ්ඤය කියලා කියන්නේ. සති සම්පජාඤ්ඤය. සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ බොහෝ ඉරියව් මාරු වෙන අවස්ථාවල සතියෙන් කටයුතු කරනවා. දෙවෙනි කාරණාවක් වශයෙන් මේ සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කියන එක විස්තර කරන දෙවෙනි කාරණාව වශයෙන් පෙන්වන්නේ සති සම්මෝසාව සහිත නැත්නම් ඔලමුල පුද්ගලයන්ගේ ඇසුර නැතිවීම දුරු කිරීම. අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ගත කරන සති සම්මෝසාව සහිත පුද්ගලයන් දුරු කිරීම. මේක නම් ගෝවාක්ම අමාරුයි. ඔය සති සම්පජඤ්ඤයට වැඩි අමාරුයි මොකද ලෝකේ ඉන්න හරියක් ඉන්නේ ඔන්න වගේ සති සම්මෝසාවටපත් වෙච්ච පීසා. බොහෝම වැදගත් විදිහට තමයි පෙනී හිටින්නේ. බොහොම දිල්වත් විදිහට තමයි පෙනී හිටින්නේ. ආගම ධර්මේ නගා හිට වීම තමයි පෙනී හිටින්නේ. නමුත් සති සම්පජාඤ්ඤේ කැළම නැහැ. ඉතින් මේ ඇත්ත උදෙත් ඇවිල්ලා කතා කරනවා, දවලොත් ඇවිල්ලා කතා කරනවා, රැයත් කතා කරනවා, හිටගෙන ඉන්න කොටත් කතා කරනවා, ඉඳගෙන ඉන්න කොටත් කතා කරනවා. හැම වෙලාවෙම ආරාධනා. ඉතින් මේ කට්ටිය අයින් කරන්න ගියොත් කූඩල්ලන් ඉන්න තැනට ගිහිල්ලා කූඩල්ලෝ අයින් කරනවා. මදුරෝ කන තැනකට ගිහිල්ලා මදුරෝ අයින් කරනවා. ඒ තරමටම අමාරුයි මේ අසම්මෝසාව සහිත සති සම්මෝසාව අසම්මෝසානේ සති සම්මෝසාව සහිත බුද්ධලයන් දුරු කරන. ඇත්තටම අපි මේ මේ වගේ තැනකට එන්නේ ඔන්න ඔය ටිකටයි. ලෝකේ ඉන්න හරියක් ඉන්නේ සති සම්මෝසා පුද්ගලයෝ. මෙච්චර දුර බැහැර රටවල් ගෙවාගෙන අපි ඇවිල්ලා දහසකුත් වඩා අමතක කරලා වටිනා ඥාතින් අයින් කරලා වටිනා වස්තු අයින් කරලා මෙතෙන්දලා ඉන්නේ මේ ගහකොළ හොඳයි පින්වත්. ගහකොළ කවදාකවත් අපිට රාගයක් ඇති කරන්නේ නැහැ. අපිට කුප්පන්නේ නැහැ, පුප්පන්නේ නැහැ. අපි ගැහුව ගහන්න එන්නේ නැහැ අපිට. ඒ නිසා ගස්කොළ ඇසුර හොඳයි. ඉතින් සරුවත් යනන්දේ මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් දේශනා කරනවා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. ඉතින් උංග වේදනේ කහනවා. ඉතින් ඕකම උච්චරම ඕනේද? ඇයි බැරිද ඕක මේ සාමාන්‍යයෙන් සනකෙලියකට ගිහිල්ලා සනකෙලියේ සනකෙලි කෙලින ගමන් සතිය පිටවන්න බැරිද කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ හොඳයි පුළුවන් නම් කරන්න කියලා ඔළුව බේරගෙන තමන් සනකෙලියෙන් අයින් වෙන එක විතරයි කරන්න පුළුවන්. නැත්නම් ඒවට පැටලෙන්න ගියොත්, උත්තර දෙන්න ගියොත් ඉවරයක් කරන්න බෑ. ඒකයි මම මේ බණ කියනකොට මේ වගේ පිරිසක් විතරක් තොරගන්නේ අනික් පැත්තෙන් කරලා ඉවරයක් කරන්න බෑ. ඒගොල්ලෝ මේ ගොඩේ ඉඳගෙන පීනන්න පුරුදු වෙන පිරිස්. වතුරට බයින්ද කැමති නෑ ගොඩේ ඉඳලා පීනන අයට උපදේශුත් දෙනවා. ඒක නිසා අද අමාරුම දේ තමයි මේ සති සම්මෝසාව සහිත පුද්ගලයන්ගෙන් වෙන්වීම. ඉතින් මේක ප්‍රථම මංගල කාරණාව. අසේවනාච බාලාන. මුණුනේ තරම් බණ කීයක මේක සම්බන්ධයෙන් අමාරුම දේත් මේකයි. ඒකට හේතුව අප තුල තියෙන ඒ බාල අදහස් නිසා. අප තුල බාල අදහස් තිබුණොත් අනිවාර්යයෙන්ම බාලයන්ට තමයි හේතු අපි කරන වැඩ අනුව අපිට කිට්ටු කරන්නේ මේ වැඩේට සම්බන්ධ අනිකුත් බාලයත්තු තමයි. වැඩ බහ තැබුවට පස්සේ ඒගොල්ලෝ අපිව කොන් කරනවා. අපිට දොස් කියනවා. මෙච්චර ලෝකේ වැඩ තියේදී අමාරුව තියේදී මේ මොනවද මේ කරන්නේ කියලා. මම දවසක් ඔය නිල්ලඹ භාවනා මධ්‍යස්ථානට යනකොට එතකොට මගේ ස්වරූපෙ තියෙන ගිහි ස්වරූපයක් මම කොණ්ඩේ රැවුල වවලා තිබුණා රෑ එන දුරට. නමුත් මම ලොකු හෙල්මට් එකක් දාගෙන ගියා. බයිසිකල් එකේ ගියේ. යනකොට ගලහා බෝක්කුවක් ගාද එක පාට පොලිසියෙන් 15ක් විතර බැලලා නතර කරනවා. ඒ කියන්නේ මේ පැත්තේ ත්‍රස්තවාදී. ආශිව නතර කරුවා විජහාර කරපොදී හෙල්මට් එක ගලවලා ලයිසන් එක අරගෙන ගිහිල්ලා රාළාමේ අතර දුන්නා. දීසේක පාට කඩා පැනලා ඇහුවා කොහෙද තමු යන්නේ? ඉතින් මම ගා මෙතන උඩ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. මම ඒකට යනවා කියන්නේ. කොහෙද භාවනාවක් දාන්නේ? මම කෝ නිල්ලම. මම දන්නවා නිල්ලම අද බදාදා එහෙම මොකුත් වැඩ නැහැ. මේ මහත්තයා එන්නේ හෙට. මම කෝ මහත්තයාගේ දෙන තමයි එන්නේ. හෙට මහත්තයා එනවා මම අද යනවා ටිකක් විවේක ගන්න. හැම පැත්තෙම පරීක්ෂා කරලා බැලුවා. ඉතින් එයාට ඕන කරන අනන්‍යතාවය තිබුණා. ඉස්සෙල්ලා හිතුවේ මම Hindu සාධුවරයෙක් කියලා. මම ඇඳගෙන හිටියෙත් මම නිකන් සාමාන්‍ය සුදු ඇඳුමක්. නමුත් මම සිංහලෙක් බෞද්ධයෙක් බව දැන යනවා. මේ රට ගිනි ගන්නවා තමුසලට භාවනාව කියවන. මම හැරලා කිව්වා අනේ මේ රට සාමකාමී වෙලා ඔබතුමන්ලටත් භාවනා කරන්න ලැබේවා කියලා මම යන්න ගියා. මම බැරි වෙලා හරි වචනයක්වත් වරද්ද ගත්තා නම් ඉතින් අරගෙන ගිහලා පොලිසිය දානවා. ඉතින් ඒ හරියට පෙන්වන්න බෑ මේ රට ගිනි අරගෙන තියෙන වෙලාවේදී අපිත් ඒ අනුව ඒ පදේ නටන්න නැතුව. ඒක නිසා අපි ඒවට උත්තර දෙන්න බඳින්න හෝ එහෙම නැතුව කටයුතු කරන්න ගියා නම් අනිවාර්යයෙන්ම ඒ අනවශ්‍ය අවුල් ජාලාවක් ඇති වෙනවා. එහෙම ඇති නොවීම පිණිස කීයක් හරි දීලා වඳින්න ඕන තැනකට වැඳලා මාරු වෙන එකයි තියෙන්නේ. ඒකට ගැළවිච්චාව දැනගන්න ඕන. ඒක මේ බුද්ධ ආගම උගන්වන්නෙත් නෑ, භාවනා පන්තිල උගන්වන්නෙත් නෑ. ඒක ඉතින් අවුරුදු 50ට ලෝකේ ජීවත් වෙනකොට දැනගන්න ඕනේ ඒ කොස් කපන්න කලින් අතේ පොල් තෙල් ටිකක් ගහගෙන කපන එකනේ සාමාන්‍ය ස්වරූපේ මොකද ගෑවුනට පස්සේ කොල් අරින්න අමාරුයි. ඒක ඉතින් පරණ ක්‍රම. මේ හලන ක්‍රම දැනගන්න ඕන. ඉතාමත්ම ඇඟට නොදැනෙන්න හැලෙන ක්‍රමේ තීරුම් අරගන්න එක තමයි කියන්නේ සති සම්මෝධාව සහිත පුද්ගලයා දුරු කිරීම. තුන්වෙනි කාරණාව තමයි සති අසම්මෝස නැත්නම් හොඳට මනාවකට පිළිහිටන ලද සතිය සහිත පුද්ගලයන් ඇසුරු කිරීම. ඒකේ තියෙන පොඩි ප්‍රශ්නයක්. ඒ මොකද සතිය පිළිහිටු ඇත්තෝ ඇසුරට කැමති නැහැ. එයාත් භජනෙට කැමති නැහැ. ඉතින් එතකොට අපිට වෙලා තියෙන්නේ අර මේ නරක සම්මෝසාව සහිත පුද්ගලයන් දුරු කරන්න නම් සතියෙන් සතිය පිහිටු පැත්තෝ අඳුනාගෙන යත්නම් ඇසුර ලබන්න බෑ. නමුත් ඒ ඇත්තෝ එච්චර භජනවේ කැමති නෑ. ඒක නිසා අර සතිය පිහිටවන්න හදන එක නෑ හැම පැත්තෙම කොටු වෙනවා තනි වෙන ගතියකට එනවා. ඉතින් ඒක සඳහා හැබැයි කල් යනකොට පහු වෙනකොට ලැබෙන ලාභයක් තියෙනවා. Taman අර ඉඳගෙනත් ටිකක් භාවනා කළා සතිය පිහිටවනවා. සක්මන් කරනකොටත් වරින් වර වරින් වර සතිය පිහිටුනවා. එදිනදා වැඩ කරනකොටත් වරින් වර යම් යම් තම තමන් පුද්ගලික කරන වැඩවල සතිය පිහිටවනකොට තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ ලෝකේ මේ වගේ බුද්ධ ශාසනය පවතින කාලේ કોઈ සමාජෙත් අන්නේ මේ කරන කරන වැඩවලදී සතිය පිහිටවීමම පරමාර්ථ කරගත්ත සත්පුරුෂයෝ ඉන්නවා. ආහන ඒ අත්ව අඳුනන්න නම් ඒ අත්ව තේරුම් ගන්න නම් ඉස්සල්ලාම Taman තුල සතිය පිහිටන්න ඕන. එහෙම වෙන යන්ත්‍රයක් සූත්‍රයක් වෙන උපකරණයක් නැහැ. කවුද ලෝකේ සතිමත් පුද්ගලයා කියලා දැනගන්න. යම් ආකාරයකට Taman තුල සතිය පිහිටාගෙන එනකොට ඈතක හිටියත් අබෞද්ධයෙක් වුණත් යම් කිසි කෙනෙක් සතිය පිහිටුණා නම් ඒ පුද්ගලයා කෙරේ ආකර්ෂණයක්. ඒ පුද්ගලයා දැක දැන ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ ලැබීමත් එක්කම මේ ඒ ආකර්ෂණය මේ ආකර්ෂණය සම වෙනවා. ඒක හරීම සුවයලවන මේ සුවේ කියන තමයි වචෙන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ එළවන සම්බන්ධයක් එතන තියෙන. කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය. අන්න ඒකට වෙන්න මොනම ක්‍රමයකින්වත් කල්යාණ මිත්‍රයන් දැපනේ දමා ගන්න, යාලු කර ගන්න, වශී කර ගන්න ක්‍රමයක් නැහැ. Taman තුල සතිය පිහිටවීම තමයි කරන්න තියෙන වැඩි. ඒක මේ සනාතන ධර්මයක්. තමන් තුළ සතිය පිහිටනකොට පිහිටනකොට සතිමත් පුද්ගලයන් දැක දැන ගන්නත් ඒකත් තන් කෙරේ ආකර්ෂණයකුත් එන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් මේ මැජික් එකක්වත් ආශ්චර්ය ධර්මයක් නෙවෙයි. තමන් තුළ සතිය පිහිටුවේ ප්‍රමාණය තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් අවස්ථාවක තමන්ට අවශ්‍ය නම් ඒ සතිමත් පුද්ගලයේ ඇසුරට ඒක අල්ලස් දීලවත්, ඊනා බේතක් අවලවත්, එහෙම නැත්නම් මූණ hina වෙලා බල්ලවත් හරියන්නේ නැහැ. තමන් තුළ සතිය පිහිටුවීමයි කරන්න තියෙන්නේ. ඒක වෙනකොට ඉබේම ඒ තලයේ ඒ මැඩුමේ ඒ සමාජයේ ඒ ගමේ ඒ ගෙදරේ ඉන්න හොඳම සත්‍යපත් පුද්ගලයාට සම්බන්ධ වෙනම වෙනකොට පේනවා ධර්මයේ සජීවි. ශාසනය කියන එක පණ තියෙනවා. හැබැයි Taman තුල තියෙන පණ ප්‍රමාණයට තමයි ඒකේ පණ ලැබෙන්නේ. ඒක නැති ඇත්තෝ තමයි මේ අඬා හෝ ගන්න නිතරම ශාසනය පිළිහිනවා, සාර ධර්ම පිළිහිනවා, බයලජ්ජ නැති වෙනවා ආදි වශයෙන් කෙන්දිරි ගන්න අඬන්නේ ඒ ලෙඩ රෝග තියෙන ඇත්තෝ. ලෙඩ රෝග තියෙන ඇත්තෝ කේන්ද්‍රී ගෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලෙඩ රෝග නැති ඇත්තෝ කේන්ද්‍රී ගන්න එපා. ඒ ලෙඩ රෝග නැති කරන්න කේන්ද්‍රී ගන්න ඇත්තන්ගෙන් බෙහෙතුත් නැහැ. මේ අපට කරන්න තියෙන හරුවත් යනසේ දේශනා කරපු විදිහට මේ සති සම්බොජ්ජංගේ ඇදවීම පිණිස යම් ආකාරයකට අපි අද උපන්න බබෙක් වාගේ නොදන්නා කෙනෙක් වගේ කටයුතු කරනවා නම් ආනි වර්ධනය වෙනකොට සම්මෝසාව සහිත බුද්ධිලයන් අයින් කිරීමටත් මනාකොට සතිය පිළිපු බුද්ධිලයන් සම්බන්ධ කිරීම සිද්ධ වෙනවා. මේවා ඉතින් අපිට අර සති සම්බොජ්ජං ගට්ඨානීය ධර්ම කියනකට වැඩිය මේ පද අර්ථකතන ගන්න ලේසි. මේවා මේ පෙළම නෙමෙයි, කෙලිම බුද්ධ වචන නෙමෙයි, බුද්ධ වචන දීපු අර්ථකතන. හතරවෙනි කාරණාවට වෙන්නන්නේ තදදි මුත්තතා කියලා සති සම්පජඤ්ඤේ වැඩිවීමට කළ යුතු කාරණා මොනවද ඒ ටික කරන්නයි කියලා නැත්නම් ඒකට නැමීගත්ත සිතකින් යුක්තව කටයුතු කරන්නයි කියලා. ඒකත් ඇත්තටම බොහෝ කල් අර කියපු විදිහට සතිය ගැන අහලා සතිය පිළිබඳව කල්පනා කරලා සත්‍යමත් බුදුල ඇසුරු කරලා සතිය පිළිවීමට සක්මන් භාවනා පරියංක භාවනා ඉදිනදා වැඩවලට කරලා කරලා කරලා තීරුම් ගන්න ඕනේ මෙන්න මේ මේ தত্ত্ব සතියට සප්පායයි මේ මේ தত্ত্ব අසප්පායයි ඉතින් ඒක ඇත්තටම ඔය ගිහිව ඉඳගෙන සතිය පිහිටවනකොට ගාක් වෙලාට දින අසප්පාය කරුණු තමයි. නමුත් කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාව හොඳයි. මේ පුද්ගලයා හොඳයි. මේ ඍතුව හොඳයි. මේ ආහාරය හොඳයි ආදී වශයෙන් යාන්තම් තේරෙන්න පටන් ගන්නකොට අන්නේ හේතු සාධක සප්පාය කරුණු ලං කරගන්න එකත් අසප්පාය කරුණු දුරු කර ගැනීමත් අනුව සතියම මුල් තැන දීලා සත්‍යෙම පිහිටුවේ මුල් තැන දීලා ජීවන රටාව හදාන යනකොට ඒකට Taman තුලම ඇති වෙන මේ ක්‍රම සහ විදි තමයි අන්තිමට Tamanට පිහිටුවේ. අනුගේ ක්‍රම සහ විදි අපට අල්ලන්නේ නැහැ. ආනේකට කටයුතු කරනකොට කියනවා තදදිමුත්තතා ඒ සතිය පිහිටවීම අදිමුත්‍යයක් කරගෙන තමන්ගේ ප්‍රධාන ජීවිත ආවරණය කරගෙන කටයුතු කරන්න පටන් ගත්තාම ඒ පුද්ගලයාට අර කලින් කිව්ව සති සම්පජඤ්ඤයත් සම්මෝසාවසයිත පුද්ගලයන්ගෙන් දුරු වීමත් සති සම්පජඤ්ඤයෙන් සහිත පුද්ගලයන්ගේ ඇසුරක් කියනෙව ඉබේම එන්න ගන්නවා. ඒ එන්න ප්‍රතිශතය Taman තුල වැඩෙන සතිය ප්‍රතිශතයට සමානයි. ඒ නිසා අපි මේ ඉස්සෙල්ලාම යම් විදිහකට සත්‍යමත් නැතුව ඉඳලා සත්‍ය පිහිටවන්න ගියාම හරි දුෂ්කරතා රාශියකට මුහුණ දෙනවානේ. අන්නේ මූණ දීපේකේ වටිනාකම පේන්නේ තේරෙන්නේ අන්න ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතිය කොට නැගීගෙන එනකොට තමයි. ඉතින් ඒ ලබන දැනුම කවදාකවත් තව කාටවත් දෙන්නත් බෑ. අනික් කෙනෙකුට කියන්න පුළුවන් වැටි වැටි හරි කමන්නේ. වැරදි වැරදි හරි කමන්නේ. කොහොම හරි සතිය පිටවන්න උත්සාහ කරන්න උත්සාහ කළොත් මේ විදිහට ඒකාන්තයෙන්ම මත්තේ මත්තේයි මතු මත්තේයි හොඳ ගැම්මක් හොඳ ජවයක් සහිත ස්ථානයකට මේ සතියපත් කරනවා. ඒකයි සරුවඥාන්සේ මහා කරුණාවෙන් අප කෙරෙහි උන්වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනා කළා තියෙන්නේ. මෙන්න මේ විදිහට සතිය සති සම්බොජ්ජංගය සති සම්බොජ්ජං ගට්ඨානීය ධම්ම වගේ පද තේරුම් ගතට පස්සේ තවත් එක පියවරක් ඉස්සරහට යන්න මම බලාපොරොත්තු වෙනවා දේශනාව තුළ ඒ තමයි අර මේ අපේ අර්ථකථාචාරින් වහන්සලා පෙන්ලා දීලා තියෙනවා ඒ සතිය පිහිටියාට පස්සේ Tamanට වැටහෙන හැටි මේක හරියනවදෝ මේක නැද්දෝ කියලා සතිය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් ওই චෛසික ධර්ම නැත්නම් රූප ධර්ම ගැන කතා කරනකොට අපි දක්වන ක්‍රමය තමයි ඒ ඒ කතා කරන ධර්මයේ ලක්ෂණය මොකද්ද? කෘත්‍යය මොකද්ද? වැටෙන ආකාරය මොකද්ද? ආසන්න කාරණා මොකද්ද කියලා ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයේ මේ ලංකාවේ මේ බුද්ධ ධර්මයේ දියුණුවත් එක්ක පසු කාලයේ ඇති කරපු ක්‍රමයක්. ඒකදී සතියේ ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ අපිලාපන ලක්ෂණ. ඒක පාලි වචනයක්. විලාපන ලක්ෂණය කියලා කියන්නේ පොලාපනින ගතිය. අපිලාපන ලක්ෂණය කියන්නේ එහෙම පොලාපනින්නේ නැහැ කිඳා බහින ගතිය. පොලාපනින ගතිය කියලා කියන්නේ වතුරට පොරොප්ප කරලා දාගුවාම ඒක වතුරත් එක්ක උහිල පහල පොලාපනින්මින් පවතිනවා කවදාකවත් ඒක වතුරේ කිඳා බහින්න බෑ වතුර රසයක් ලබන්න බෑ. නමුත් අපි ගලක් දැම්මොත් යකඩ කෑල්ලක් දැම්මොත් කට කැබිල්ලක් දැම්මොත් දාපු තැනම වතුරේ අඩිය දක්වාම නතර වෙනකන් ගල ස්පාසුවක් ලබන්නේ. අනිත් වගේ තමයි අසතිමත් පුද්ගලයා කෙරෙහි අරමුණු රාශි රාශි එනකොට ඒ සෑම අරමුණක් මැත්තේ පොළාපණමින් යනවා නිසා ඒ අරමුණු වල ස්වභාවය වෙන්කොට දැන ගැනීම අසතිමත් පුද්ගලයාට හම්බ වෙන්නේ නැහැ. සතිමත් පුද්ගලයා තමා කරා එනේ අරමුණු ඉතාමත්ම හොඳින් කිඳා බහිමින් নিমগ্ন වෙමින් ඒ අරමුණ හොඳට සුවද කරගන්නවා යාලු කරගන්නවා මිත්‍ර කරගන්නවා ආනාපානය කරනවා නැත්නම් පිම්බීම හැකිලිම කරනකොට අපකරා ඉදිරිපත් වෙන්නේ ආස්වාස අවස්ථාව නම් නැත්නම් පිම්බෙන අවස්ථාව නම් සතිය පිහිටුන පුද්ගලයා හොඳටම මම මේ ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කය විශේ වීදිලා නෙවෙයි හිතවිලි වල නෙවෙයි සද්ද වල නෙවෙයි වේදනාව වල නෙවෙයි කියලා ආස්වාසේ ඉන්න බවට හොඳට අරමුණේ හිත නිමග්න වෙනවා ඊට පස්සේ ඒක ඉවරලා ප්‍රස්වාසයට යනකොට ඒ වාගේම සුවද භාවයකින් ඒ වාගේම ආදර ගෞරවයකින් ප්‍රසවාසයේ හිත නිමග්න කරනවා. මෙතෙක් කල් අපි කිරුවේ මොකද්ද ආශාස ප්‍රසවාස කොච්චර දුර ඇවිල්ලා ගියා ඒකකවත් රසයක් අඳුරන්නේ නැහැ ලක්ෂණයක් දන්නේ ඔහේ හුස්ම ගන්න. මොකද දැන් එහෙම නැහැ. දැන් ඒකේ නිමග්න වෙන සුරට ඇතුළට බහිනා විදිහට ආශාස ප්‍රසවාසයේ තේරුම් ගන්නවා. ඉතින් ඒක තේරුම් ගන්නකොට ගුරුවරු මතක් කරනවා ඔయితත් වැඩි ඇතුළට ගිහිල්ලා ආස්වාසේ රසය මොකද්ද ආස්වාසේ වැටෙන්නේ කොහොමද ප්‍රස්වාසයේ වැටෙන්නේ කොහොමද? ආශ්වාසයේ මුල වැටෙන්නේ කොහොමද? මැද වැටෙන්නේ කොහොමද? අග වැටෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් වෙච්ච අරමුණේ හැම විස්තරයක්ම අස්තර විස්තර අලගිය මුලගිය සෑම දෙයක්ම බලනකොට අපි කියනවා අරමුණට கிඳා බහිනවයි කියලා. අරමුණට নিমগ্ন වෙනවයි කියලා. ඒක නැතු එනේනේ එක දිගේ கிඳා බහින නැතුව යන්න ගියොත් අපිට කොච්චර ආවද කොච්චර ගියාද කියලා ලකුණක් නිම්මක් මේ මිම්මක් ගන්න බැරුව යනවා. ඉතින් අර බුරුම ස්වාමීන් වහන්සේ නිතරම මේ ගැන මතක් කරනකොට කියලා දෙන දෙයක් තමයි අපි කෙනෙකුගේ කෙනෙක් හඳුනා ගන්න ඕනේ නම් කෙනෙක් ආශ්‍රය කරලා නැත්නම් දැක්කා කියන්න ඕන නම් අපි ඒ බුද්ධලගේ අංග ලක්ෂණ බලන එක නිකරන්නේ. එයා අනිත්‍යනාගේ අංග ලක්ෂණ වෙනස් වෙන හැටියෙන් අපි කියනවා මේ අසවලා මේ අසවලයි කියලා වෙන් කර ගන්නවා. ඒ අංග ලක්ෂණ බැලීමේදී වැඩියෙන්ම වැදගත් වෙන්නේ මූණ තමයි. නිසා අපි මුණ ගැහුණයි කියලා කියන්නේ කවුරුහරි දැකම මුණ ගැහුණා. ඒ බුද්ධලගේ මූණ දැක්කනම් ඉතින් අපට ඒ බුද්ධලගේ ප්‍රධාන හැඳුනුම්පත දැක්කා වගේ මේ අසවලාමයි කියලා අපි මූණ දිහාමනේ බලන්නේ. ඒක අංග ලක්ෂණ අතර මූණ ප්‍රසිද්ධයි. ඒක නිසා අපි උඟාක් වෙලා බල බල ආශ්‍රය කරන්න බෑ මූණ බැලීම තමයි කරන්නේ. ඉන්නකොටම මූණ දීම කරනවා. ඒ වගේම තමයි අපි ආස්වාද ප්‍රසවාසන මූල කර්මස්ථානේ ඒ එන ආස්වාසයට මූණ දෙන්න සූදානම් බව සතියේ තියෙනවා. ප්‍රසවාසයට මූණ දීමට අවශ්‍යතාවයේ ඕනෑකම සතියේ තියෙනවා. එතකොට අපිට එන එන අරමුණට හැම වෙලාවෙම සාදර වෙනවා මිසක්කා දැන් ගොඩාක් වෙලා ආනාපාන බැලුවා. ඉතින් ඔක බැලුවත් එකයි නැතත් එකයි කියලා ආනාපාන පිළිබඳ අනදර කිරීමක් කරන්නේ. පුංචි කළ සලකන්නේ. හැම වෙලාවට මේක සාතර බව නිසා ඉනේන අරමුණේ නිමග්න වීම වෙනවා. ඒ නිසා යෝගාවචරය සත්‍යයේ පිළිබඳව ආරම්භ කරන වෙලාවේදී කවදාකවත් මෙච්චර විස්තරයක් රටෙන්නේ නමුත් බොජ්ජංග මට්ටමට සතිය දිනු වෙනවයි කියන්නේ ඒ පුද්ගලට හොඳට තේරෙනවා මම දැන් මගේ හිත සතිය එල්ල වෙලා තියෙන ආසස් ප්‍රසවාසයේද ඒනොත් හොඳට මම මේ දකින්නේ මේ නාසිකාග්‍රේ ඉඳගෙන මේ තියෙන ආස්වාසේ. දැන් බලන්නේ නාසිකාග්‍රේ ඉඳගෙනමයි දැන් පේන්නේ ප්‍රසවාසය කියලා. මෙන්න මේ වගේ අරමුණ හොඳට වෙන්කොට දැනගැනීමේ ශක්තිය තියෙනවනම් අපි ඒකට කියනවා හිත කිඳා බහිනවා කියලා. පිම්බීම හැකලින් බලන කෙනා එහෙම. වම දකුණු වශයෙන් මෙනෙහි කරන කෙනා එහෙමයි. ආන්නේ විදිහට සතියේ මේ ලක්ෂණය එක එක අරමුණක් වෙන්කොට අල්ලාගෙන ඒකට කිඳා බහින්න පුළුවන් ගතිය වැටහෙන මට්ටම තමයි ඔය බොජ්ජංග මට්ටම කියන්නේ. පටන් ගන්නකොට උඟ දෙනකොට ඒ තරම්ම ගැඹුරක් පිරිසුදුකමක් ඇතුළාන්තයක් පේන්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට පේන්න පටන් ගන්නවා අරමුණු කියලා කෝටි ගණන් තිබුණත් මේ වෙලාවේ හිත අල්ලලා තියෙන මේකේ කියන එක වෙන්කොට දැනගන්න පුළුවන්. මේකට කියන්නේ අරමුණට කිඳා බහිනවා කියලා. කෙලින්ම මූණ දෙනවයි කියන එක. ඒ වගේම තමයි රසයේ වශයෙන් පෙන්නේ විෂයාභිමුඛ භාව පච්චුපට්ඨාන ගත්ත අරමුණට මූණට මූණ දෙන එක තමයි දහසක් අතරතුණු තියේදී තමන් ආශ්වාසය කරන වෙලදී ප්‍රශ්වාසයේ විශේෂ හිත විහිදුවන්නේ නැහැ කාය විශේෂ විහිදුවන්නේ නැහැ සද්ද විශේෂ විහිදුවන්නේ ආශ්වාසයේ විශේෂෙහිම හිත විහිදුවනවා ප්‍රශ්වාසයේ විශේෂෙහිම හිත විහිදුවනවා අපි කිව්වොත් එහෙම මේ බැංකුවක ඒ මුදල් මේ කවුන්ටරේ වැඩ කරන කාන්තාවක් හෝ පුරුෂයෙක් ඒ යම් වෙලාවක ලක්ෂ ගණන් ගණන් කරන්න වෙලා තිබුණොත් එහෙම ඒ පුද්ගලයා ඒක ගණන් කරන වෙලාවේදී තේ බොණ්ඩ ඉස්සරහින කට්ටියත් එක්ක කතා කර කර ඉන්න මැනේජර් මහත්තයා කතා කරොත් උත්තර දෙන්න යන්නේ එක හැම කොලයක්ම එක එක එක එක වෙන් කර කර වෙන් කර කර ගණන් කර කර ඉන්නවා මොකද වැරදුනොත් ඒ කොල ගාණෙන් පාඩුයි තමයි ඒ නිසා හරියට ඒකට හිත දීලා කටයුතු කරනවා වගේ වැඩක් කරනකොට ඒකට සම්පූර්ණ හිත යොදා ගන්න එකට කියනවා විෂය අභිමුඛ භාව විෂය කියලා කියන්නේ අරමුණ අරමුණට අභිමුඛ භාවය තමයි මෙතෙන්දී අවශ්‍ය කරන්නේ. ඒක නිකන් එන්නේ නැහැ. හැම අරමුණක්ම මල්ලේ දාගත්තාම එන්නේ ඒ ගන්න මේ අරමුණයි කියලා දැනගෙන ඒක හොඳට පින්කොට දැනගැනීමේ ශක්තිය තමයි විෂයාභිමුඛ භාවපච්චපට්ඨාන කියලා කියන්නේ. ඉතින් මේක අර අපි දවල් උදේ මතක් කරගත්තා වගේ දොඩම් ගොඩක් බදාගත්තා වගේ තේරෙමල්ලන්නේ කියත් එකක්වත් අහුවෙන්නේ නැහැ. එනිසා මේ එක වෙලාවකට ප්‍රසිද්ධ වෙච්ච ප්‍රකට වෙච්ච එකක් අල්ලගෙන ඒක හොඳට සතියට ලක් කරොත් ඒකට මූණ දෙන්න පුළුවන් වෙනවා. යම් විදියකට ඒ ඉදිරිපත් වෙච්ච එකට හොඳටම මූණ දුන්නා නම් අපි නැවතත් ගනු ගත්ත උපමාව ආස්වාස වේලාව ආව ආස්වාසයට 100ට 100ක්ම ඇදහිල්ලෙන් යුක්ත මූණ දුන්නා නම් ඒකට සාර්ථක වුණා නම් ඒ යෝගාවචරයට කය අමතක වීම ප්‍රසවාසය අමතක වීම වේදනා සද්ද හිතවිලි අමතක වීම ඉබේම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා අර ගත්ත අරමුණේම හිත නිමග්න වීම සිද්ධ වෙනවා. එතකොට කියනවා ඒක නිකන් මේ නීවරණ ධර්මයන් හිතට වැද ගන්න දෙන්නේ නැතුව හිතට ආරක්ෂක වලල්ලක් දැම්මා වාගේ. ඉදිරිපත් වෙච්ච අරමුණ පමණමයි ඒකත් එක්කම ගනුදෙනු කරනකොට දන්නවනම් මෙයත් එක්ක මම ඉන්නේ කියලා අනිකුත් දේවල් වලට මේ හිතට වැද්ද ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා එතෙන්දී වැටහෙන ආකාරයක් යෝගාවචරයට මතක් කරන එකට කියනවා පච්චුපට්ඨාන කියලා පාලියෙන්. Taman ආරස්සා වෙච්ච බවක් වැටහෙනවා. ආරක්ක පච්චුපට්ඨාන. මගේ හිත දැන් අන්‍ය විහිිත නැහැ. මගේ හිත නීවරණ වලට යට නැහැ. මගේ හිත දැන් තියෙන අසවල් අරමුණේ ඒක දන්නවා. අන්න ඒ විදිහට දැන් මට සත්‍ය තියෙනවද නැද්ද කියලා කලකොල භාවයක් නෑ. අන්දමන්ද භාවයක් නෑ. බොජ්ජංග මට්ටමට යනකොට සත්‍ය තියෙන සමායට අකුසල ධර්මයක් මත වෙන්න පුළුවන්. වැරදිච්ච එකක් මත වෙන්න පුළුවන්. නමුත් වැරද්දෙත් අකුසලෙත් සතිය පවතිනවා කියලා දැනගන්න පුළුවන් ශක්තියක් එනවා. මේක ඇත්තටම ජීවිතේ සහ පරමයේ පෞරුෂත්වයේ ලොකුම ලොකු වෙනසක් ඇති කරන දෙයක් තමයි. ඉස්සර අපි හුඟක් වෙලාවට අපේ වැරදි මත අපේ අතපසු වීම මත හරියට පශ්චාත්තාප වෙනවා. සමහරට නොකරපු වැරදි මතත් පශ්චාත්තාප වෙනවා. සතිය පිටුපේකන හොඳටම දන්නවා. මේ වෙලාවේදී මම කරමින් හිටියේ මේකයි ඒක විස්තරයි. ඒක සමහරට වැරදි වෙන්න පුළුවන්. ඒකට දඬුවමක් ආවත් සැලෙන්නේ නැහැ. දඬුවම වටිනවා. මොකද මම වැරද්දක් කරලා තියෙනවනේ. නමුත් නොකරපු වැරදි වලට දඬුවම් ඉල්ලන්න යන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්න යන්නෙත් නැහැ. ඒක නිසා හරි දේ මේකයි වැරදි මේකයි කියලා කලින් ගත්ත නිගමනයක් අනුව නෙවෙයි සතියෙන් වැඩ කරන කෙනා හැම වෙලාවෙම අරමුණ විශ්ේ අලුත් ඇඟීමෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකට අර විෂයාභිමුඛ භාව කියන එනේන අරමුණට මූණ දෙන ගතිය. ඒ මූණ දීම නිසා අපමණ ලැබෙන ආරක්ෂාවත් එන්න පටන් අරගත්තොත්. මේ බොජ්ජංග මට්ටමේදී වෙන වෙනසක් මම මේ කියලා දෙන්න හදන්නේ. එන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා හරියට තෙතමනේ සීරාව හොයාගෙන ගහේ මුලක් ඕජාව තියෙන තැනට සීරාව තියෙන තැනට ඇදෙන්න වගේ එnde එnde එnde එnde මට අසවල් අරමුණේ හොඳ සතිය පිහිටන්නේ අසවල් වෙලාවේ සතිය පිහිටවන්නේ කියලා අර තමන් කරගෙන යන ව්‍යාපාරය හොඳට සාර්ථකව කරගෙන යන්න තමන් තුලම ඥාන පහළ වෙනවා. ඒක ඇත්තටම ඉස්සෙල්ලා ගුරුවරු තමයි ගුණාවක් ලබලා දෙන්නේ. එහෙම නැත්නම් ලං කරලා දෙන්නේ. නමුත් පහු වෙනකොට පහු වෙනකොට යෝගාවචරයට තමන් තුලින්ම ඒ කටයුතු කරගන්න පුළුවන් ශක්තියක් එනකොට අපි කියනවා භාවනාව බොජ්ජංග මට්ටමට දියුණු වෙලයි කියලා. ඒක බෝධි අංගයක් බවට පත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලදී මුලදී Tamante ඒවා වැටහුනේ නැහැයි කියලා ඒක තේරුන්නේ නැහැයි කියලා මට මගේ සතිය මෙච්චර දියුණු නැහැ කියලා එච්චර පශ්චාත්තාප වෙන්න නරකයි. මුලින් මුලින් තේරුම් ගන්න ඉස්ලාම් කරන සතිය පිහිටුවන එකයි. පිහිටුවගෙන යනකොට යනකොට තමයි ඒක තියෙන බවට විශ්වාසය. නැත්තම් ඒක හදාගන්න හැටි වශයෙන් Tamante Tamanගේ ක්‍රමසහ විදි තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බුරුම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ විදිහට සතිය තනවා වඩාගෙන දියුණු පවුණු කරගන්න තරමට තමන්ගේ සතිය තමන්ට පිළියම් කරගන්න පුළුවන් තරමට එනකොට තමයි ඒක භාවනා වශයෙන් නම් භාවනාවේ උද්‍යප්පේ ඥාන මට්ටමටවත් අඩු ගානේ ඥාන પરම්පරාව දියුණුවලා තියෙනවා. බෝධිපක්ෂීය ධර්ම බලනකොට බොජ්ජංග මට්ටමට යනකම් සතිය දියුණු වෙනකොට තමයි අච්චර අස්තර විස්තර සාහිත්‍යව දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් එච්චර බෙහෙట్లా නැත්තම් අපි ඒ සඳහා නැඹුරු වෙන තාලෙට. ඒකට yaadෙන තාලට වැඩ ගන්න එකට තමයි අර කලින් අපි සඳහන් කරේ තදදි මුත්තතා කියලා. මේකයි යායුත්ත යායුත්ත දැන අන්න එකට නැඹුරු වෙන තාලෙට සතිය පවත්වනවාට අපි කියනවා සතියේ ලක්ෂණ රසපච්චපට්ඨාන දැන ගැනීම කියලා. එතකොට මේ ආරක්කපච්චපට්ඨානය කියලා තමන් ඉදිරිපත් වෙච්ච අරමුණට මුණ යොදාගෙන එහිට එහිට බැස්සන අනිවාර්යයෙන්ම තමයි තේරෙන පටන් ගන්නවා නීවරණ ආරක්ෂාවක් සිද්ධ වෙනවා. ඒ වගේම අරමුණු <clears throat> කොයි කොයි වෙලාවෙදී ඒක අනාරක්ෂිත තත්ත්වයටපත් පුළුවන් පත් වෙන්න පුළුවන්ද කියලා හොඳට තේරෙන පටන් අරගන්නවා. ආන්නෙම තේරුම් බරගත්තට පස්සේ තමයි මේ බුද්ධිලා ඇත්තට කවදා හෝ තනියම භාවනාවක් කරගන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නේ. ඒත් කම්ම ගුරුවරයෙක් යට තියෙන්න ඕනේ. ඒත් කම්ම පුළුවන් තරම් භාවනා පන්ති වල භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරන්න ඕන. ඒ මට්ටමට ගියාට පස්සේ ඔහුට ශක්තියක් ඇති වෙනවා. තනියම මේ ව්‍යාපාරය දිනු දිනු පවුණු කරගන්න දක්ෂකමක් ඇති කරගත්තා වගේ ඒ පච්චුපට්ඨානේ වැටහෙන ආකාරයේ තේරෙනකම් යෝගාචර ගොඩක් ප්‍රශ්න හැම වෙලාවෙදීම ප්‍රශ්න මතුනේ ප්‍රශ්න හරියට නිර්වචනය කරලා අහගත්තොත් ඉන්නේ ඉන්නේ ඉන්නේ කියලා දවසක එනවා හරි මට දැන් මේක තනියම වැටුණත් නැගිටින්න පුළුවන් දියුණු කරගන්න පුළුවන් කියන ශක්තිය එනවා. ඉතින් ඒ විදිහට මේ සතිය වැඩෙන්න නම් මේ පදට්ඨාන ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ මේ වගේ වැටි වැටි වැටි වැටි සතිය පිහිටීමමයි පදට්ඨානෙ වෙන්නේ. කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියලා කියනවා. නොදන්න කෙනා සතිය පිළිබඳ නොදන්න කෙනා ඒ පිළිබඳව ගන්න මූලික මූලික ප්‍රයත්න අනුව තමයි පසු කාලේ ස්ථිරසාර සතියක්, සුපතිට්ඨිත සතියක්, බොජ්ජංග සතියක් ඇති කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඒකයි මෙතනදී මතක් කරන්නේ මේ මුලින් මුලින් ප්‍රතිඵල නැති වුණාට ඒ ගන්න උත්සාහය කවදාකවත් සංසාරයේ වශයෙන් හෝ මේ ජීවිතයේ වශයෙන් ආ කියන්නේ නැහැ. ඒ මොකද මේ ලෝකේ කිසිම කිසි කෙනෙක් ඒ කායන හරියන ක්‍රමයෙන් සතිය ඉගෙනගෙන නැහැ. එහෙම කරන්න බෑ. හැමදාම වරද්දනවාමයි. ඒ නිසා සතිය පිහිටීම વિશે කරන වැරද්ද වැරද්දක් නෙමෙයි. ඒකට අපි කියන්නේ ධර්ම හුරතලයක් කියලා. ඉතින් ඒක ඒ කියන්නේ සතිය වරද්ද වරද්ද පිහිටුවීම උනන්දු කරවීම මරණ චිත්තක්ෂණය කරන්න බෑ. මරණසන්න මොහොතේ කරන්න බෑ. ඒකට හොඳට කාල විවේකී තියෙන්න ඕනේ. හොඳටම ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. තද බල වේදනාවේ කරන්න බෑ. නිසා වේදනට මේ මරණාසන්න අවස්ථාවල් එනකොට ඉතින් පශ්චාත්තාප වෙනවා. ඉස්සයි සරුවචනයි සඳහන් කරන්නේ භද්‍ර යවවන වයසේ කෙස්රි නිල් පාටද තියේදී හැම චවි වර්ණේ හොඳට තියේදී යම් කිසි කෙනෙක් සතිය පිහිටවන්න උත්සාහ කරනවා නම් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සාදුකාර වෙනවා. නමුත් අපි ලොකු සාහනාජේ පොත හොඳ වචනයක් කියලා දිනවා. ඒ තරම් උත්සාහ කරන ඒ යෝගාවචරයන් දකින්නකොට රට්ටු කියන්නේ භාවනා පිස්සයි කියලා. ලොකු සාහනාජේ ලියලා දිනවා කියලා පිළිච්ච padikkamakata තරම් අසලකන්නේ නැහැ කියලා. අද ලෝකේ සතිය පිටවන්න හදන මනුස්සයා ගැන. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න ඕන කවදාකවත් එහෙම සත්‍ය පිහිටවන්න දන්නේ නැති නොදැන ඇත්තන්ගේ කටලු කතා නිසා අපි මේ උත්තරීතර වැඩපිළිවෙල අපි මේ නිෂ්ඨාවක් හොයන යන වැඩපිළිවෙල පාවා දෙන්න එපා. වැටුණයි කියලා පාවා දෙන්න නරකයි. ඒක අනිවාර්යයෙන්ම වැටි වැටි නැගිටින තරක් තමයි සතිය පිටවන්නේ. සතිය කියන කාරණාව. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කළ දෙනවා මේ වගේ සම්‍යක් දෘෂ්ටියක් පහළ වෙන්න නම් භරතෝච ගෝසෝ අජත්තං යෝනිසෝ මනසිකාරෝ විදියට අනුන්ගෙන් ඇසිය යුතුයමයි. කවදාකවත් Tamanට මේ ඥානෙ පහළ වෙන්නේ නැහැ සොයම්බුව. මේ බුද්ධෝත්පාද කාලයේ පහළ වෙන්නේ අන්නින්ගෙන් ඇසිය යුතුයමයි මොකද්ද සතිය කියන්නේ කොහොමද පිටවා ගන්න කියලා. ඒකේ මුල්ම කල්යාණ මිත්‍ර තමයි හරුවත් යනවා. උන්වහන්සේකින් මේ සතිය පවත්වාගෙන පිරිසර තමයි සංඝ පිරිස කියලා කියන්නේ. මුචි අපි සංඝ පිරිසක් වෙන්න ඕන අපි සතිය පිහිටවන්න ඕනේ. පිහිටවනකොට මුලින් මුලින් වැටෙනවා කියන එක අනිවාර්ය අංගයක්. ඉතින් අපි අතින් වෙන වැරදි කොහොමඩක්වත් විශේෂයෙන් මතක තියාගන්න ඕන භාවනා මධ්‍යස්ථානයක භාවනා කරන පිරිසක් අතර ඉන්නකොට තව කෙනෙකුගේ වැරද්දක් දැක්කට පස්සේ අපිට ඒක දඬුවම් කිරීමේ අයිතියක් අපට නැහැ. වේවලක්ක විතක් අපේ අතර බුදුහාමුදුරුවෝ දීලා නැහැ. මොකද බුදුජානනාංශය දන්නවා හැම කෙනාම එතනදී ආසරණයි. වරද්ද වරද්ද තමයි හැදෙන්නේ. නමුත් මේ ආසරණකම මත්තර සසරණ වීම පිණිස මුලදී අනාථව වැඩ කරාට පස්සට සනාත වීම පිණිසයි මේ කටයුතු කරන්නේ. ඒ වැඩ පිළිවෙලට ඒ දේව බ්‍රහ්ම පිරිස පවා සාදුකාර දෙනවා. බුදුවරු, බෝසත්වරු, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා පුදුමාකාර මෛත්‍රියකින් කරුණාවකින් බලාන ඉන්නවා. මේ පල්ලෙහාට ගලාන යන ගඟේ ඉහළට පීනන්න හදන යෝගාවචරය කියන්නේ. ඒ නිසා අපි මේ කරන වැඩේ කාගේවත් නම්බු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා ඉන්නේ නැහැ. අපි අපි නම්බු කරගන්න ඕනේ. අපි කරන වැඩේට අපි නම්බු කරගන්න. ඒකයි අපි මේ වගේ පිරිස් දැකපුවාම ඒ පිරිස් හම්බු වෙලා ඒකට ගත කරනකොට ලොකු ශක්තියක් එහාට මෙහාට ගනුදෙනු වෙනවා. ආන්නේ ගනුදෙනු තුළින් තමයි ඒ සති සම්පජඤ්ඤයෙන් තොර පුද්ගලයන් දුරු වීම, සති සම්පජඤ්ඤයෙන් සහිත පුද්ගලයන් ඇසුරු කිරීම, ඒකට නැඹුරුව ගත කිරීම ආදී කාරණා කාරණා ඉෂ්ට වෙන්නේ. ඉතින් මේ විදිහට සතිය පිළිබඳ තේරුම් අරගෙන ඒක බොජ්ජංග මට්ටමට වඩා ගත්තනම් ඒක සරුවත්තනසේ සඳහන් කරනවා සත්‍ය බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙනකොට ඒ පුද්ගලයා විඥා විමුක්තිය කියන අවසාන නිෂ්ඨාවට ඒකාන්තෙම ළඟා වෙනවා කියන. ඉතින් එහෙම නැතුව බණ අහලා පොත් කියවලා දර්ශන විෂය හදාarලා කල්පනා කරලා තටමලා නැත්නම් කාගරි සුභාසින්සන ලැබලා මේක කරන්න පුළුවන් කෙනෙක් නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙමනම් මේකට මේ සජීවී ශාසනයක් යන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මේ කරන වැඩේ ගැන හොඳට ගෞරවයෙන් නම්බුවෙන් ඒ කටයුතු කරන ගමන් හැම වෙලාවෙම එක චිත්තක්ෂණයක් ඕ. අපි කිව්වොත් ඒ බුදුන් වහන්සේ නිතරම ගණන් කරලා පෙන්නන. මොකද්ද ගණන් කරන්නේ? පිම්බීමක් හැකිලීමක් පාසා. එක තප්පරයකට එක මෙනෙහි කිරීමක් කරනවා නම් තප්පර පහක් යනකොට මෙනෙහි කිරීම පහක්. තප්පර 60ක් යනකොට මෙනෙහි කිරීම 60ක්. විනාඩි 5ක් යනකොට මෙනෙහි කිරීම 300ක් සිද්ධ වෙනවා නම් ඒ 300ේ සති සම්බොජ්ජංගේ පිහිටනවා. ඒ නිසා සති සම්බොජ්ජංගේ පිහිටපු චිත්තක්ෂණය කියන්නේ තදංග නිරෝධය කියලා. එතන එතන ලබන නිරෝධයක් ලැබෙන්නේ. ආනේ නිරෝධ ශක්තිය අත්දකින්ට හැම කෙනෙකුටම හැකියාව තියෙනවා. නෑ බෑ කියන කෙනාට බෑ. පුළුවන් කියන කෙනාට පුළුවන්. ඒ නිසා මේ පුළුවන් ශක්තිය ලබන්න නම් අර කියන විදිහට බණ අහන්න ඕනේ, ගුරුවරු දකින්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, හිත යොදන්න ඕනේ. නමුත් සාක්ෂාත්කරණය කරන්න නම් විනාඩියක තප්පරයට එක ගානේ හරි මෙනෙහි කිරීම කරන්න. ඒ මොකද ඒ සතිය පච්චුපට්ඨානය පදට්ඨානේ විස්තර කරනකොට කියනවා එකක් තමයි කාය ආදී සතර සතිපට්ඨානා කියන විදිහට වැරදි වැරදි සතිය පිහිටවීම තවත් එකක් වෙන්නවා තිර සංඥා පදට්ඨානා කියලා. Taman ගත්ත අරමුණේ ස්ථීර සංඥාවක් ඇති කරගන්නවා. ආස්වාස කරනකොට ආස්වාස කියලා මෙනෙහි කරන්න ඕන. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස කියලා මෙනෙහි කරනකොට ආස්වාසෙමයි ඉන්නේ ප්‍රස්වාසෙ නෙවෙයි කියලා මෙනෙහි කිරීම අපිට රැව් පිළිරැව් දෙනවා දෝංකාර දෙනවා. වම තියෙනකොට වම කියලා මෙනෙහි කිරුවොත් දකුණ තිබ්බා නම් ලොකු වැරද්දක් වශයෙන් හිතට වැටෙනවා. මෙනෙහි කරන්නේ නැතුව ගියොත් සමහරට වම කියලා දකුණ තියෙනවා වෙන්න පුළුවන්. මෙනෙහි කරොත් ඒක වර්ධිනවට අවශ්‍යයි. ඒක නිසා මේ උපක්‍රම බුද්ධ දේශනාවෙම කෙලින්ම සඳහන් නැති වුණාට මේ දිගට ආපු ආචාර්ය ප්‍රචාරය પરම්පරාවෙන් ආපු එක. ඉතින් ඒව හොඳට ගරු කරලා කටයුතු කරනවා නම් මුලදී මුලදී අපි දෙකේ පන්ති ළමයිගේ මන්ටමට වැටෙනවා. ඊචාවිල්ල කලු ලෑල්ලේ අකුරු ටිකක් ලියලා අඩිකෝදු එක එක අකුරු තියෙනවා අපි ඔක්කොමලා ඒ අකුරු හයියෙන් කතා කරනවා. එහෙමනේ අපි අකුරු ඉගෙන ගත්තේ. ඒසොර දැන් මොකද වෙන්නේ? දැන් එහෙම ඕනේ නැහැ පත්‍රේ බලනකොට වචන අකුරු පෙලක්ම එකපාරට තේරුම් ගන්න පුළුවන්. නමුත් එතකොට කවුරු හරි හයියෙන් අයනු අල්මයිනු මායනු අම්මා කියන ගත්තොත් එimhe අපි බලන්නේ නිකන් අහ දෙකේ පන්ති ළමෙක් වගේ කියලා පුංචි කළා සාක. නමුත් අපිත් උතෙන් ආවේ එතන ඉඳලා තමයි. සතිය පුරුදු කරනකොට අපි ආයෙත් අර දෙකේ පන්ති ළමෙක් වගේ එනේ නාරමුණ මෙනෙහි කිරීම තමයි ලේසිම ක්‍රම. හුඟක් ඕකට hina වෙනවා. හුඟක් ඕක ප්‍රශ්න කරගන්නවා. ඒ ප්‍රශ්න කරන්නේ මේ ප්‍රයෝජනේ හලකලා ඒක දන්නේ නැති නිසා. දැන් අවුරුද්ද සුදු ආම්දුරෝ මතක් කරලා කියනවා මේ මෙනෙහි කරන්න ගියාම අන්තිමට මෙනෙහි කිරීමෙන් හිත කරදරයටපත් වෙනවා කියන්නේ. ඉතින් මං කිව්වා එහෙම මෙනෙහි නොකරත් අරමුණේ හිත හිරිනවනම් මෙනෙහි නොකරට කමක් නැහැ. නමුත් මෙනෙහි කරන්නේ අරමුණත් එක්ක හිත මූණට මූණ දාලා තියාගන්න එක. නැගිටිනකොට මට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උත්තර දුන්නේ අවුරුදු 7ක් පරණ ප්‍රශ්නයකට කිව්වා. මට මේක අහගන්න කවුරක්වත් නැතුව හිටියේ කියලා. එනිසා මේ මෙනෙහි කිරීම කියන එක කරලම කොතෙන්ද යොදවන්න ඕන කොතෙන්ද නැද්ද කියලා බලාගන්න තමන්මයි පදම හදාගන්න තියෙන්නේ වෙන කාටවත් ඇවිල්ලා මෙතන මෙනේ කරන්න මෙතන එපයි කියලා කියන්න බෑ ඒ විතරක් නෙමෙයි තමන් කමඨාන සුද්ධ කරන වෙලාවදී කාටගෙන ප්‍රශ්නයක් අහන වෙලාවදී ගුරුවරයෙක්ගේ වැඩි හිටියෙක්ගේ හරියට තමන් ඒ කරපු දේ හරියම කොහොමද වැරදීම කොහොමද තමන්ට වැටුනේ කොහොමද කියලා කියනවනම් ඒ ගුරුවරයාට හොඳට පුහුණු කරපු වෙනකන් හරියටම කියලා දෙන්න පුළුවන් මෙන්න මේ මේ ක්‍රමවලට මේක පිළියම් කරගන්න ඒකට හරියටමයි ඒ නිසා මේ දීලා තියෙන උපදේශ ගාක් දුරට ගැඹුරට සලකා බලලා දීලා තියෙනවා. නැත්නම් පාලනය කරන එක දවස පුරාම මෙනෙහි කරමින් එක වෙහෙසක් අමාරුවක් බව වැටෙන්න පුළුවන්. නමුත් ඒ දේ නොකර වෙන කෙටි මාර්ග නැතිකමයි තියෙන්නේ. කොච්චර වැඩි යුතුනත් කොච්චර උගත් උනත් කොච්චර ධනවත් උනත් කොච්චර බලවත් උනත් ආයෙත් බිඳුවට බයින්න. ඒ නිසා හුඟාවක් කියලාට සරුවචනාංශ ඉදිරියටපත් වෙච්ච සංඝයා වහන්සේලාගේ සරුවචනසේ මොනවද යහපු ගම ඒ සංඝයා කියන්නේ අහං ජානාමි භගවා ජානාමි. ස්වාමීන් වහන්සේ අපට තේරෙන්නේ ඔබ වහන්සේට වැටෙනවා කර්මාකල කියලා දෙයි. ඒක නිතරම යන්ත්‍රයක් වගේ හදලා සූර්යයක් බැඳගෙන කරේ ළඟන හිටියක් කමන්නේ. අපිට තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේට තේරෙනවා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියන විදිහට අපි කරනවා කියන මිස පඬිතුකම් කරන්න යන්න නරකයි. දීලා තියෙන උපදේශ ඉක්මවන්න යන්න නරකයි. ඉක්මවුවොත් වෙන්නේ අර වඩුකුරු ළඟින් කූඩු හදන්න ඉගෙන ගත්ත කපුටට වෙච්ච දේ වගේ මූලික දේ හරියට පිළ ගහ ගන්න බැරි නම් කවදාකවත් හැඩ වැඩ දාලා කූඩුවක් හදා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔක්කොමලා සතිපත්තහන්ට යනකොට බිමට බහින්න ඕනේ. බිමට බහලා ආයන්නේ ආයන්නේ ඉඳලා පටන් ගන්නවා වගේ දෙකේ වන්ති ළමයක් වගේ පටන් ගත්තොත් එයාලා කවදාකවත් වරදින්නේ. ඒ විතරක් නෙමෙයි අපි ගිය පාර අපේ භාවනා පන්තිය සාර්ථක වුණා. මේ සැරේ භාවනා කඳවුරට යනකොට ආයෙත් පොඩි බබෙක් වගේ පටන් ගන්නවා. ආයෙත් ආධුනිකයෙක් වගේ පටන් ගන්නවා. මේ පාඩු නෑ. මොකද අපි මේ දන ගහන්නේ සතිපත්තාන ඉස්සරහනේ. මේ දැනගහන්නේ සතිය සම්බොජ්ජංගයක් බවට පත් කරන්නේ. ආනේ විදිහට කටයුතු කරගෙන යනවනම් අපි බොහොම නිර්හංකාර නැත්නම් ධර්ම ගෞරවයෙන් යුක්ත ධර්ම පිපාසාවෙන් පෙළෙන ධර්මයේ සතියේ තද නිමුත්තාවය ඇති කරන පිටසක් බවට පත් වෙන්න පුළුවන්. මොකද එහෙම පිටසට සබහා ධර්මයවත් හානි කරන්නේ ඒ විතරක් නෙමෙයි සම්බන්ධක ධර්ම මේ පින්වතුන් දන්න බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ ලෙඩ වෙච්ච වෙලාවේ මහා චුන්ද ස්වාමීන් වහන්සේට මතක් කරා චුන්දය මට බුද්ධංග ධර්ම ටික දේශනා කරන්නයි කියලා. ඒ බොජ්ජංග ධර්ම හත කියලා ඉවර වෙනකොට ਸਰවඥාන්සේගේ ලෙඩ රෝග සනීපෙලා ඇඳෙන්න නැගිට්ටයි කියලා කියනවා. අද වුණත් ඕන කෙනෙක් ලෙඩ වෙච්චාම ඉස්සරහට ගිල කියන්නේ බොජ්ජංග ධර්ම. ඒ මොකද අඩියටම එනකම් මතක් කරලා දෙනවා. මෙන්න මේම නේද අපි සතියේ පිහිටුවේ කාලේ. දැන් ඉතින් ලෙඩ වෙලා මරණාසන්න වෙලා අමාරුවට වැටුණට ඒ සතියේ පිහිටු වෙලාවේ මොන තරම් තෙදක් අපිට තිබුණද කියන එක නිකන් අර සාර්ථක වෙච්ච මොහොතක් අර මේ වැරදිච්ච පච වෙච්ච වෙලාව කියලා මතක් කරනවා වගේ බේම ශක්තියක් ඇති කරලා දෙනවා. අන්නේ ශක්තිය එකිනෙකා දෙන්න නම් දෙන්නම සම මට්ටමේ සතියක තියෙන්න ඕන. මහකාශ්‍යප මහ රහතන් වහන්සේට සතිපොත් බොජ්ජංග ධර්මයේ දේශනා කරන්නේ සරුවත් යන වහන්සේ. සරුවත් යන වහන්සේට බොජ්ජංග ධර්ම දේශනා කරන්නේ මහා චුන්ද ස්වාමීන් වහන්සේ. ආන්නේ මට්ටමට ගියාට පස්සේ වෙන බේතක් මොනවත් ඕනේ කරන්නේ. ඒකෙන්ම සුවය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දැනට අපි මේ ආයෝජනය කරන්නේ මත්තර ගොඩාක් ඵල දෙන වැඩකට කියන විශ්වාසය ඇති කර ගැනීම ශ්‍රද්ධාවෙන් යුක්තව සතිය ඇති කිරීමයි. යම් දවසක සතියේ ලක්ෂණ රසපච්චපට්ඨාන පදත්තාන දැනගෙන බොජ්ජංග මට්ටමට වැඩිච්ච දවසේ සතිය වඩන්නේ ප්‍රසාද ශ්‍රද්ධාව වෙන්නේ මේ තමයි දැනගෙනමයි. අන්න එතින් ආවට පස්සේ පුළුවන් වෙනවා Tamande පුද්ගලිකව ස්වාධීනව පැත්තකට භාවනා කරන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. ඉතින් මේ වෙනකොට අපි පැයකට පමණ කාලයක් කරුණ ඉදිරිපත් කර ගන්න යෙදුනා. බොහෝ දෙනා ඒකට පූර්ණ කාලීනව හිතියදා වැඩ කරන වෙලාවක් උගෝ දෙනෙක් දන්න කරුණ වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ ඉදිරිපත් කරන ලද මුල් ධර්ම කරුණුත් ඒ ප්‍රායෝගික කරුණුත් ඒ කරගෙන යන වැඩපිළිවෙලට ආලෝකයක් ආධාරයක් බවටපත් වෙලා තවත් වඩා හොඳින් සතිය ස්ථාවර කරගෙන බුද්ධංග ධර්ම බවටපත් කරගන්න ලැබේවා. ඒපත් කිරීමෙන් බුද්ධංග ධර්ම වලින් අවසානයෙන් ඉපත් කරන ඒ විඥා විමුක්තියට මේ ජීවිතයේ මේ ගෞතම සිටි සරුවත් සාසනයේදීම ළඟා වෙන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ මූල ධර්ම දේශනාව මෙතන නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි චාරිත්‍රාක් වශයෙන් මේ වගේ දේශනාවක් අමාර වෙච්චාම අහන ප්‍රශ්නයක් තියෙනවා මේකේ තේරෙන්නේ නැති කොටසක් එහෙම නැත්නම් මේක පිළිබඳව ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට සුළු වේලාවක් ගන්නවා මම ඒ චාරිත්‍රානුකූලව මේ වෙලාවේ මතක් කරනවා කාට හරි මේ කියාපු දේවල් පිළිබඳව පටලැවිල්ලක් හෝ එහෙම නැත්නම් මේවා පිළිබඳව දැනගත යුතු පඩ ඇදහැරලා දැනගත යුතු කාරණාවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්නයි කියන්නේ එහෙනම් තව කෙටියෙන් අහන්න පුළුවන් මේ කියන දේවල් තේරෙනවද කියලා. ඒකත් ඉතින් ඒ වෙන අරමුණ දෙක පැටලෙන්නේ නැතුව අර ගත්ත වෙන් කරගත්ත අරමුණට මුහුණ දීමනේ සතියක ලක්ෂණයක් වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒකට අනිමාර්ථයෙන් තමයි මෙනෙහි කිරීම උදව් කරන්නේ. මෙනෙහි කිරීම කියන්නේ සතිය නෙවෙයි. මෙනෙහි කිරීම උදව් කරනවා නිකන් හරියට අර මේ පන්තියේ මේ ටීචර් අයනට අකුර අර්ථතිය අඩිකුරුදු තියෙනවා පන්ති ඔක්කොම අයනෝ කියලා කිව්වොත් ඒකට ඒ ටීචර් හොඳටම දන්නවා මේ අකුරයි සද්දෙයි ඔක්කොම මේ ළමයාගේ හිතට වදිනවයි කිය. අයනෝ කියනකොට අල්මයන් කියන්න ගත්තොත් එහෙම ඒ ටීචර් දන්නා ළමයිට මං කියන එක යොමු වෙලා නැහැ කියලා. ඒ වගේ හරියට ඒ සද්ද නගා උච්චාරණය කිරීම ඉස්සර ඉගෙන ගැනීම ඉතාම වැදගත් අංශයක්. අපිට ලොකපච්චි ඉන්න කාලේ හැමදාම පත්‍රේ බලා ඉනකොට බයිනෝ හරියට මේක මේක දිහා බලා ඉන්නවා මිසක කියවන්නේ නැහැ. ඒ ලෝකෝපචර මත ක්‍රමය තමයි හයියෙන් කියවන එක තමයි එයා දන්නේ. ඉතින් මේක දිහා බලන ඉන්න එකට කැමති නැහැ. පැහැදිලිවම ඉස්ලාම මට මතකයි ඔය සතිය බලමයි මේ කියන පොත පරිවර්තනය කරලා තිබුණා දැන් ඒක තියෙන්නේ සතිමත් භවයේ බලය කියලා. ඒකේ ඔය නම් කිරීම කියන එක දාලා තියෙනවා. ලේබලින්. එහෙම නැත්නම් මේ ඔය මේ මෙනෙහි කිරීම. ඒක කියනකොටම මගේ හිත ප්‍රතික්‍රියා කරා මේක වෙන්න බෑ කියලා. ඒකේ පූර්ණ විවෘතකමක් නැහැ. ඒක තමයි කියන්නේ ඒක නිකන් දෙකේ පන්තියේ වැඩක් වගේ තේරෙන්නේ. අපි දැන් දැන් පොතක් කියවනකොට අයනවල් මයින මයින අම්මා නැහනේ. අපි කෙලිම කියවාගෙන යනවා. එතකොට අපිට අර මෙනෙහි කිරීම ඕනේ නැහැ. මොකද අපි දැන් ඒකට විශේෂ දක්ෂයි. නමුත් මුල් වෙලාවේදී අපි දැන් අපි හිතමු වෙන භාෂාවක් ඉගෙන ගන්නවයි කියලා. වෙන භාෂාවක් ඉගෙන ගත්තාම දෙකේ පන්තියේ ළමෙක් වගේ අර සද්ද උච්චාරණය කරන්න හැටි එක්ක සද්දයක් අහන්න වෙනවා නැත්නම් අපි උච්චාරණය කරලා බලන්න වෙනවා. කරලා තමයි හිතට මෙමරි එකට දාගන්න වෙන්නේ. මේ මෙමරි එකට දාන වෙලාවේදී උච්චාරණය හරි වැදගත්. නම කියලා කතා කරන එක වැදගත්. දැන් අපි පන්තියක දැන් මෙතන මයි ළඟ තියෙන දෝෂයක් තමයි මෙතනින් හුඟක දිනෙක මම නම කියලා අඳුරන්න දන්නේ නැහැ. මම දන්නේ නම කියලා කතා කරන්නේ. ඉතින් හරියට දන්නවනම් ඒ පුද්ගලයා දන්නවා හරියටම මටමයි කතා කරේ කියලා. දැන් මට ගැන උපාසකම්ම කියලා කතා කරොත් මේ එක්කෙනෙක්ව මට කතා කරන්නේ. ඒ මොකද කොයි එකනකට කතා කරේ කියලා දන්නේ අපි මේ කට්ටියෙන් එක්කෙනෙක් වෙන් කරලා මේ ලීලා මේ කමල මේ චම්පා මේ බානුමති නායන සඳලේකා කියලා කිව්වොත් අන්න අල්ලනවා. ඉතින් ඒක දන්නේ එකෙන් හරියට වෙන් කරලා ඒ දේ හඳුනා ගැනීමට ඒකේ ගුරුම ස්වාමීන් වහන්සේ කියනකොට කියන්නේ අපි කෝච්චියට බඩු දානකොට ඒක හරියට අසවල් ස්ටේෂන් මාස්ටර් බාරේ මෙයාට කියලා ඇඩ්ජස් කරන්න එපා. එතකොට බඩු ටික කියලා දාලා යවන්න කිව්වට අදිට ඒක ලේබල් කරුවේ නැත්නම් ඒ ස්ටේෂන් මාස්ටර්ට හෝ පෝටර්ට වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා එක එක අරමුණක් අනිත් අරමුණේ වෙන් කළා දැන ගැනීම සඳහා එයාට නමක් පටබඳිනවා. දැන් ඉස්කෝල වල අපි මතක තියෙන පටබැඳි නම්මනේ. මොකක් හරි නමක් දාන දැම්මට පස්සේ ආය කවදාකවත් වැරදිලක් ඉන්නේ නැහැ. ඒ වගේ තමයි අරමුණු ඉස්සලා හුරු කරගන්න, ඇසුරු කරගන්න නමක් පටබඳින. ඒක හුරතල් නමක්. මේ પરමාර්ථ නම නෙවෙයි දාන්නේ. අතුල් වෙනවා, පිට වෙනවා, ඉඳ ගන්නවා ආදි වශයෙන් කියලා. කියලා ගියාට පස්සේ අන්තිමට නම නැති වුණත් පස්සේ ඇසුර අතු වුණාට පස්සේ නම වෙන්නේ නැහැ. ඒක බරක් කරගන්න ඕනේ නැහැ. අරකෙදි මුලින් ඒක නිකන් ළමා වැඩක්. බාලාංශ වැඩක් වශයෙන් ඒකට කියන්නේ ඔය සතියේ පදට්ටාණයට පෙන්වන තිර සංඥා පදට්ටාන කියලා සංඥා විශ්චිත කිරීම සඳහා නමක් දෙනවා. ලේබල් කරනවා. ඉතින් ඒක සල්ලක්ඛේති කියලා. සල්ලක්ඛන කියන එක තමයි පාලි වචනෙන් සලකුණු කිරීම. ඉංග්‍රීසි තමයි ලේබලින්, නේමින් කියන පද පාවිච්චි කරන්නේ. ඉතින් මේ ළඟදී මට මතකයි මේ සුදු මහත්තයෙක් කියලා තිබුණා පොතක් Calm and Insight කියන පොතේ. එයා කියලා තිබුණා මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ බුද්ධ ආගමේ දියුණුවක් ඇති වෙලා තිනවා. ඒ ජීවුණුව බුද්ධ ධර්ම නොගිය රටවල් වලට බුද්ධ ධර්ම යෑමෙනුත් දියුණුවක් ඇති වෙලා තිනවා. තිබුණු බුද්ධ ධර්ම රටවල සම්ප්‍රදාන කුල රටවලත් ප්‍රගමනයක් ඇති වෙලා තිනවා. ඒකට හේතුව තමයි මේ සතියට මුල් තැන දීලා මෙනෙහි කිරීම කියන ටෙක්නික් එක එළියට එන එක. නිසා මෙතෙක් කල් යට ගිය වැඩේ අලුත් වුණාට පස්සේ අපේ ලංකාවේ බෞද්ධයන බව බුද්ධ ධර්ම දැන් අලුත් සජීවීකමකින් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව ගොඩක් වෙලාට මේ මෙනෙහි කිරීම තමයි. මෙනෙහි කිරීමෙන් අපි සියලුම දේවල් වෙන් කළ එකකට හරියට නම කියලා කතා කිරීමයි කරන්නේ. හැබැයි එතකොට choice එකක් තමයි. අපි දැන් අරමුණු රාශියක් එනකොට අපි ආනාපානෙ මුල් තැන දෙනවා. සමා වෙන්න ආස්වාසයට මුල් තැන දෙනවා. මුල් තැන දීම සඳහා ආස්වාසේ නම කියලා කතා කරනවා. ඒත් අනික් ගොල්ල පැත්තකට යන ආස්වාසේ පිපීමක් ඇතුව අපිට මුහුණ දෙනවා. එහෙම එහෙම කරලා හිත හරියට දැන් අපි උපමාවක් වශයෙන් කිව්වොත් දෙතිස් කුණ පෙට්ටි හිත යොදනකොට කේසා කියනකොටම අපිට අනිකුත් කුණුම කොටස් අතර මේ හිත යොදන්නේ කෙස් වලටමයි කියලා හරියට කෙස් වල චිත්‍ර රූපෙම වෙනවනම් කෙස් අල්ලලා තියෙනවා. ඊගාට අපි ලෝමා කියනකොට කෙස් අමතක කරලා ලොම් වලට හිත යනවනම් ඒක රූපයයි යඩේ දන්නවනම් නඛා දන්ත වශයෙන් එකට එකට යනවනම් අපි හිත හොඳ කර්මන්නේ ඕන දෙකට යොදවන්න පුළුවන් ඒක තමයි මෙනෙහි කරන මෙනෙහි කරන එක දිගේ හිතේ ඒ කයේ තියෙන තියෙන එක එක 32ට හිත යනවනම් ඒ කියන්නේ හිත කර්මන්නේ භාවය වැඩි එතකොට මුලින් මුලින් හිතර කරන්නේ පොදුවේ choicelessness එක දෙන්නේ choice එකක් දෙනවා. හරියට එකක් වෙන් කරලා දෙනවා. දීලා හුරු වුණාට පස්සේ දෙක තුනක් හතරක් පහක් වුණා තල්ලන්න පුළුවන් ශක්තිය ඇති වෙන්න පටන් ගන්නවා. නිසා මුලින් අල්ලා ගන්නේ අනවශ්‍ය වෙලාවෙත් ලේබල් කරන්න කියලා. ඒකට කියනවා හොඳ ලස්සනට විස්තර කරනවා අරමුණක ප්‍රඥප්ති පැත්ත තියෙනවානේ. අපි දන්න මේ ප්‍රඥප්ති මේ දයා මේ මෙයා කියලා අපි නන් දෙනවනේ ඒව ප්‍රඥප්තිනේ. ඒකෙදී ප්‍රඥප්තිය කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ අපේ හිත තාම ප්‍රඥප්ති ශේෂ්ඨය හැසිරෙනකන් විතරයි. ඒකට ලකුණු දෙකක් වෙනවා සටහන සහ ආකාරය ඒ අරමුණේ සටහන සහ ආකාරය අපිට පේනවා නම් තාමින් අපි ප්‍රඥප්ති ශේෂ්ත්‍රය. මෙනෙහි කිරීම අල්ලනවා. යම් තැනකදී අරමුණ යනවා සටහන් සහ ආකාරය ඉක්මවලා ගියාට පස්සේ නම කියලා මෙනෙහි කරන්න ගත්තොත් පැටලෙනවා. මෙනෙහි කරන්න බෑ. ඒකට මෙන්න මේ විදිහට තව විස්තරයක් දෙන්න පුළුවන්. අපි ආස්වාද ප්‍රස්වාස වෙන් කරනවා. වෙන් කළ මෙනෙහි කරනවා. ඒ මොකද අපි දන්නා මුලින් ආස්වාද සීතලයි ප්‍රස්වාස උණුසුමයි. නැත්නම් ආස්වාද දිගයි ප්‍රස්වාස මොකක් හරි ලකුණක් දගෙන. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා හිතන්නේ යම් වෙලාවක ආස්වාසය ප්‍රස්වාසය දෙකම එක ගානට වැටෙන වෙලාවක් එනවායි කියලා. දෙකේම කම්පන විතරයි පේන්නේ. එතකොට ආස්වාද ප්‍රස්වාස කිව්වට හරියන්නේ නැහැ. එතකොට මෙනෙහි කිරීම හැලෙනවා. මෙනෙහි කිරීම අල්ලන්නේ. එතකොට මෙනෙහි කරන්න කියන දැනෙනවා දැනෙනවා කියන. අපි පදේ මාරු කරනවා. මොකද හේතුව දෙකම සමරසයි දැන්. සමරස වෙනකන් මෙනෙහි කිරීම අල්ලනවා. වේදනාව ඒකාංශයක් විතරයි. තව තියෙනවනේ සංඥාංශ තියෙනවා, සංස්කාරාංශ තියෙනවා, විඥානාංශ තියෙනවා, වේදනාව තමයි මහසි මේ මේ කොයින්ක සිස්ටම් එකේ ඒක තමයි වැඩිපුර අවධානය කරනවා. ඒක විතරක් නෙවෙයි. අරමුණක ලක්ෂණ රාශියක් තියෙනවා. මතුවෙන එක මෙනෙහි කරනවා. ඊගාව අරමුණේ තව එකක් මෙනෙහි කරනවා. මෙනෙහි කරන කරන ගිහිල්ලා යම් කිසි වෙලාවක හිත අරමුණු අතර සමරස වෙනකන් නැත්නම් සතිය හුදුව බොජ්ජංග මට්ටමට දියුණු වෙනකොට අරමුණු දෙක අතර වෙනස අල්ලගන්න බැරුව යනවා. මේ සතිය සමාධිය දියුණු වෙනකොට වෙන වැඩක්. ඒකෝර තමයි යෝගාවචර නින්දට වැටෙන්නේ. අරමුණු රස නැහැ. ඔක්කොම සමරස වෙනවා. එතකොට යෝගාවචර හරියට වාර්තා කරන්න දන්නවනම් ගුරුරයා කියනවා දැන් පරණ නමෙන් මෙනෙහි කරන්න එපා. ඇතුළෙන් පිටින් වශයෙන් හෝ ආනාපාන වශයෙන් මෙනෙහි කරන දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නයි කියලා. ඒක ලස්සන මම හිතන්නේ මෑතකදී ලියුණේ ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ පොතක් කියලා දෙනවා විදසුන් උපදේශ කියලා. අන්න ඒකෙ පෙන්නනවා රූපයක් පිළිබඳව මෙනෙහි කරන කෙනා නම් ඉස්සල මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් කියලා. හරි ගියාට පස්සේ දකින්නවා දකින්නයි කියලා. රූපේ රූපේ කියලා කියන්නේ බාහිර රූප ධර්මයි. අහින අරමුණ. සතිය පිහිටවනකොට ඇහි මේක සිද්ධ වෙන්නේ කියලා තේරෙනකොට එයා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ඇහෙන් පෙනුනත් කනෙන් ඇහුනත් දිවෙන් බැලුවත් ඔක්කොම එකක් වෙනවා. අන්තිමට ඊටත් වැඩිය ගැඹුරු මට. ඒතකොට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ඒතකොට මේ මෙනෙහි කිරීමේ ලේයර්ස් තුනක් තියෙනවා. ඉතින් මුල් එක තමයි කියලා දෙන්නේ. නමුත් යෝගාවචරය කියන්නේ නැත්නම් ඒ වෙනේ කරනකොට කොහොමද වැටෙන්නේ කියලා ඉතින් ගුරුවරට බැරි වෙනවා මේ ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට ගියර් එක මාරු කරන්න කොතෙන්ද කියලා කියලා දෙන්නේ. ඒ නිසා තමයි මෙනෙහි කරන හැටි කියන්න ඕන. මෙනෙහි කරනකොට වැටේ නැටි කිව්වනම් ගුරුවරයා දන්නා දැන් මෙයා මෙතෙන් යනකම් කියලා දෙනවා. දැන් මෙනෙහි කරන ක්‍රම වෙනස් කරන්න ඕන කියලා හරි ලස්සන කියලා දෙන්න පුළුවන්. උගෝදනේ කමඨාන් සුද්ධමකට ඒ තරම් පිරිසුදුවක් නැහැ. මොකද හේතුව සත්‍ය තාම පොඥංග මට්ටමට යනකම් දියුණු වෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ ඉතින් নানা ආකාර දේවල් ඊයරාට කෑවේ මොනවද අල්ලපු ගෙදර උන්නේ මොකද්ද කීක කමට අනුසුද්ධ කරන්නේ. ඒ වුවෙම දන්නේ නැහැ. මේකයි ආරවුණ මෙනෙහි කිරුවේ මෙමය වැටුනේ මෙමය කියනකොට ලස්සන තීර දිගේ යන්න පුළුවන්. එහෙම ගියොත් තමයි ඔය දවස් හතෙන් නිවන් දකින්න අනම්මනම් කියලා කියන්නේ හරියටම ඉර ගහලා ඉර දිගේ කපනවා වගේ යන්න පුළුවන්. ඉතින් ඒක මම දැකලා තියෙන විදිහ හැටියට මේ මෑත කාලේ හොඳටම ඒ ඔය ඔය පටන් ගන්නෙදී හොඳටම විශේෂඥ දැනුමක් දිනු කරගෙන තියෙන තැනක් තමයි මහසි භාවනා ක්‍රමේ. ඒකෙත් මම නම වශයෙන් කියන්නේ කිසිම පැකිලෙන්නේ නැහැ. ඔය මම භාවනා කරපු පන්දි ස්වාමීන් වහන්සේ මම දන්නේ ලෝකේ කවුරක්වත් නැහැ ඒ තරම් ඒ විශේෂයට දක්ෂ. ඒකමයි අවධාරණය කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ උගදෙනේකට කැමති නැහැ. ස්වාමීන් වහන්සේගේ උගදෙනේකට කැමති නැහැ. මොකද ගියාම පුංචි බයෝ එක කරනවා. මොනම දෙයක්වත් දන්නේ නැති කෙනෙකුට කියලා මේක කරපම් මේක කරනවා නම් මයිත් එක කරතයි නැත්තම් බෑ. ඉතින් ඒක කෙරුවොත් ඇල්ලුවොත් ආය මොනවා කරන්න ඇදින් හයි ලෙවල් එකට ලෙවල් රෝඩ් එකට වාහනේ දාගත්තා වගේ යන්න පුළුවන්. ඒක තමයි අමාරු. ඇත්තට මේ මට ඒ සිද්ධිය මතක් කරන්න ඕනේ මම ඔය පන්දිදාරාමයට යන්න ඉස්සෙල්ලා අපි මේ ලොකු ස්වාමීන් වහන්සේ මකාති රෝඩ් එකේ ඉඳදී මම ගියා. ඉස්සලා දාසේ රෑ ඉන්න තැනක් නැතුව. ගිහිල්ලා මම සක්මන් කර කර ඉන්නකොට ඔය ස්වාමීන් වහන්සේ එකපාරට සක්මනේ කියලා උඩ ඉඳලා එකපාරට ඇවිල්ලා කතා කරනවා. මම සක්මන් කරේ ඒක උඩ උඩ තට්ටුවේ. මම නිකන් හෙල්ලුම් කාලා හිටියා මේ මොකද මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආයෙත් උතු කියලා කතා කරා. ඊට පස්සේ මේ කවද්ද යන්නේ බුරුමේ කියලා. මම කාසල් දාසේ යනවා ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ කිව්වා බොහොම හොඳයි ওই ස්වාමීන් වහන්සේක වැඩ කරන්න අමාරුයි මට වැඩ ඉගෙන ගත්තොත් හොඳයි හරි මේ කියලා. ඉතින් මට මං දන්නේ දේ මං කව මට නම් ප්‍රශ්නයක් නෑ සාස මට හොඳට සමාධිය තියෙනවනේ කිව්වා. ඒ සාස වෙන් බලාගත්තා. මට තේරෙනවා මම මල පැන්නයි කියලා. ඊට පස්සේ මං ගිහලා ඔය ඇයි ස්වාමීන් වහන්සේ ඔය වචන කෙරුවොත් නම් කවදාකවත් එහෙම භාවනා ඉගෙන ගන්න හම්බෙන්නේ නෑ. දන්න බවක් පෙන්වන්න ඕ බර වචන පාවිච්චි කරන්න යන්න එපා. අයිසන්ත තේරෙන දේ කියන්නේ කිව්වා. ඒ ශාන්ත කැමති නැහැ කිව්වා පෙනේ පුම්බනවා. මං රත් වෙලා හිටියා. මොකද මං ගිහ ගමන සම්පූර්ණයෙන් වරදිනවා මම මේ පඬිත වචන දාන්න කියන්නේ. ඊට පස්සේ මම මොකද කියන්නේ මේ ඒ ශාන්තර කතා කරන්න ඕනේ Tamanට තේරෙන ගැමි වචනින් කියන්නේ. Tamanට තේරෙන බරපතල වචන දාන්න යන්න එපා. තේරෙන විදිය කියන්නේ කියන්නේ. ඒක ඒ ශාන්තර මං පිටත් වෙන්න ඉතලා ඒවත් දේශනාවේ සාකච්ඡා කළා කිව්වා ආයසුතුන් ගුරුවරයාත් එක්ක කමඨහං සුද්ධ කරන්න දන්නවනම් එහෙම නැත්නම් ගුරුවරට කිව යුත්තේ මොකද්ද කියලා දන්නවනම් ආයසුච යන ගමන 150ක් එතන තමයි තියෙන්නේ. එහෙනම් ඊට පස්සේ හරි හරි ලේසික්ව භාවනාව. Tamande සිද්ධ වෙනදී හරියට ගුරුවරට කියන්න පුළුවන් නම් ඊට පස්සේ වැඩේ ඉවරයි. ඊට පස්සේ ගුරුවරට අහු වෙනවා මෙයාගේ මැප් එකම අහු වෙනවා, චරිතෙම අහු වෙනවා හදන්න පුළුවන්. ඒ කියන්නේ නැත්නම් එහෙම නැතුව බරපතල වචන දාන්න කියලා අර මේ පොත්වල තියෙනවා දැම්මොත් අර ගුරුවරත් එක්ක සම්බන්ධතාවය නිකන් පිලුණු වෙනවා. හදන්න බෑනේ මොනවද කියන්නේ, කෙරෙන්නේ මොකද්ද? හොයාගන්න වෙන නිසා අපි පුළුවන් තරම් සරලව ඒ ශාන්ති පැහැදිලිවම කියනවා මෙනෙහි කලේ කොහොමද වැටහුනේ කොහොමද කියන එක විතරයි ඒ ශාන්තිට ඕන කරන්නේ. එනිසා ඒ මම දන්නේ ඒක ඒ ක්‍රමේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම නම් ඒකෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් විදිහට මම දකිනවා අමාරුයි ඒකට. හැඩ ගැහෙන නමුත් හැඩ ගැහුනොත් නම් දීර්ඝ කාලින ප්‍රතිඵල තියෙනවා. විරුද්ධ වෙනතු මම දැකලා තියෙනවා. මාත් ඉස්ලාම් පොත කියනකොට මගේ හිතත් විරුද්ධතාවය පෑවා. ඒ නිසා මෙනෙහි කිරීම සම්බන්ධව හොඳට කල්පනා කරලා බලන්න. මේ කල්පනා කරලා බලලා ගැළපෙන්නේ නැත්නම් ඇත්තට ඉතින් කරන්න බෑනේ. ඒකට ඇලර්ජික් නේ. වැඩ යන්නේ නැහැ. මෙනෙහි කරන්න පටන් අරගත්තොත් නම් හරි ලේසි වැඩි. මේක නෙවෙයි එකම ක්‍රමය. නමුත් මේක එක සාර්ථක ක්‍රමයක් කියලා මට කියන්න. දැන් නම් 9:25 වෙලාව ඒක නිසා අපි මෙතන නතර කරන්න තමයි න අවසර ගන්න වෙන්නේ. වෙන කීයතු කළ දෙයක් නැත්නම් අපි අද දවස පුරා රැස් කර ගන්නාලාද මේ භාවනාමය කුසලයේ සීපත් කර ගන්න ඕනේ. සීපත් කරගෙන අපි හිතන්න ඕනේ අපිට මෙතෙන් ආවිලා මේ විදිහට මේ සරු ගරු කුසල් කරන්න පුළුවන් උනේ ඇත්තටම අපේම ආඩම්බරයකට බලපුලුවන් කාරකමට නෙවෙයි. ගොඩාක් මේ සත්පුරුෂ මණ්ඩල පෙනීන පෙනී මේවට උදව් කරන නිසායි. නැත්නම් මෙච්චරම සමනලයට අතුණුනා වගේ මේ වැඩ හරියන්න බෑ. ඉතින් අපිට එච්චර පින් මදි. ඉතින් ඒ නිසා අපි සී කරන්න ඕනේ වගේ පිනක් කරපු වෙලාවේ ඒ මෙතෙක් දක්වා මේ પરම්පරාව ගినాපු මේ ස්ථාන හදපු දාන දෙන අපේ වැඩවලට බාධා නොකර උදව්පදව් කරන පේන නොපෙන යම්තාක් සත්පුරුෂ මණ්ඩලය ඉන්නවනම් ඒ සියලු දෙනාම අපි මේ කරොපින් සාදරව අනුමೋದන් වෙත්තා මොකද අපේ පිං හරි පිවිතුරුයිනේ අපිට පිවිතුරු ආර්දනා කරන්න පුළුවන් ඒ වගේම අපි තනා වැඩපු දෙමාපියෝ ගුරුවරු බන්දු මිත්‍ර කලත් ඉන්නවනම් ඒ හිටියානම් කවදාකවත් මම හිතන්නේ අපි කරන වැඩේ මෝඩ වැඩක් නොකළ යුතු වැඩක් කියලා බයින් එකක් නෑ. හිටියානම් අනිවාර්යයෙන්ම සාදු කියලා පින් දෙනවා. ඒ වගේම නැති වුණත් ඉන්න තැනක ඉන්නවනම් මම හිතන්නේ මේකට මේ දෙපාරක් කල්පනා කරන එක නෑ. ඒක නිසා අපි ඒක දැනගෙන අපි ආර්දනා කරන්න ඕනේ යත්තන්ට ඉන්නා තැනක සිට අපි මේ කරන පින් දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදරු කතා කරමු.